ඩෙන්ගු මදුර ඉන්නේ අපේ ගෙවල් වල විතරක් නෙමෙයි. අපේ ඉස්කෝලවල ඩෙන්ගු මදුර ඉන්න පුළුවන්. ගොඩක් කට්ටිය හිතන්නේ ගෙවල් වලට පරිසරය ගැන විතරයි. ඒත් ඒක නම් හොඳ මදි. අපි හැමෝම අපේ ඉස්කෝලේ මේ වගේ පිරිසිදු කරලා ඩෙන්ගු මදුරව පන්නන්න ඕනේ. අපි දැම්ම මේ දේවල් වලට පුරුදු වෙන එක අනාගතයට ගොඩාක් වටිනවා. සුන්දර ශ්‍රී ලංකාවක් අපි එක්ක ගොඩනගමු. ජාතික ඩෙන්ගු මර්ධනයට උදව් දෙමු. වකුගඩු රෝගියෙකුට සිතුවිල්ල ජීවිතය ගැන මම මොනතරම් හේන දැක්කද ඒත් අද දෙදැන්දකට වෙලා මං ජීවත් වෙන්න හේන දකිනවා මට කලින් මගේ ජීවිතේ වටිනකම දැනුනේ පවුලේ අයට ඒ පකුගඩු පරීක්ෂාව කරන එක මම දවසින් දවස කල් දැම්මා. මගේ ප්‍රමාදෙ හින්දා අද මගේ හේන විතරක් නෙවෙයි. පවුලේ හැමෝගෙම සතුට බොඳ වෙලා ගිහින්. ඔබත් මම වගේ ප්‍රමාද වෙලා පසුතැවිලි වෙන්න එපා. ඉක්මනින්ම ළඟම තියෙන රජයේ රෝහලේ නොමිලේම පකුගඩු රෝග පරීක්ෂාව කරගන්න. කලින් ප්‍රතිකාර කළොත් ජීවිතේ බේරගන්න පුළුවන්. එතකොට ඔබ විතරක් නෙවෙයි පවුලේ සතුටින්. පියනුවන් සාර්ථක ප්‍රතිකාරයට කල් ඇතුළු යොමුවන්න. රකිමු වකුගඩු පනසේ සුවය දෙනවග එවිට සැරසේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය මගින් ඔබට සිතන්නට යමක් දැනලා පෙරවරු 8යි විනාඩි 4යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය ශ්‍රීදයයි ධර්මානුශාසනා උතුම් වූ තුන්ගුවනේ සූවිසි ගුණයන් පිළිබඳව කියා දෙන වෙසක් ධර්මදේශනා මාලාවේ අදට නියමිත ධර්මානුශාසන ආර්ය මහා සංඝරත්නයේ උත්තරීතර වූ සුපටිපන්න ගුණයෙන් මතුවන උතුම් බල ශක්තිය දේශකයාණන් වහන්සේ ගාල්කනම් පිටියේ පුරානම් පිටියේ භවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්දම යුක්තික මහානිකායි මහාධිකරණ සංඝනායක කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද කේගල්ල කුඩුවේල පඤ්ඤාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන පිළිතුරු වේයන්ගොඩ විජයමාන හිතවත් කමින් අපේ සුන්දරන දිවයින පුරා කොළඹ 6 දයාපාර ශ්‍රීමා පීරිස් මහත්මිය කන්තලේ අග්බෝපුර අග්බෝගම W.A. චන්ද්‍රාවති මහත්මිය ඉඟුරුවත්ත වටරක L.H.M. සුමාවති මහත්මිය කුරුවිට මලව ශාන්තිපුර තුන්වන පටුවේ ඒ එම් ඉන්ද්‍රාණී අත්තනායක මහත්මිය ගම්පහ උසාවිය පටුමඟ කෝන්පිටි කන කෝන්පිටි කංකාම්ලාගේ පුෂ්පා චිත්‍රලතා දයාරත්න මහත්මිය ඇතුළු පිරිස ගෞරවනීය දේශකයාණන් වහන්සේට ශ්‍රාවක පින්වත් ඔබ අප සියලු දෙනා වෙනුවෙන් වේයන්කොට විජයමාවතී වේයන්කොට විජයමාවත විකාඩාවත්ත අයිකේ විනීතා මහත්මිය දැහැත්පත්ටි පිළිගන්වා ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කර සිටියා.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 සමයේදී අපි පරිසරය පිළිබඳව සිතා බැලුවොත් වෙන කාලවලට වඩා ඊටාම වාසනාවන්ත සුන්දර පරිසරයක් නිර්මාණය වෙච්චි කාලයක් ගස්වැල් වල මල් පිපිලා ඒ වගේම පළබරින් පෝෂණය වෙලා ඒ වගේම වන සතුන් පවා පුදුමාකාර සතුටකින් ඉපිලිලා ගිහිල්ලා උදෑසන වන විට පෙරදිග අහසේ බුදුරැස් මෙවෙන්නාසේ අරුණගුණ නැගිලා පරිසරය සිසිල්ලු වාසනාවන්ත සනසිල් ලබා දෙන කාලයක් මේ කාලේ වෙනකොට හැම දිනාගෙම සිත් සතන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩිලා බුදු ගුණ හදවතේ මතුවේ බෞද්ධයින් අතර පමණක් නෙවෙයි බොදු නොබොදු සියලුම ජනතාවගේ හිත්වල බුදු ගුණ ගැයෙන වැයින කාලයක් හැම තැනින්ම ඇසෙන්නේ බොදු බැති ගීතයි බුදුහඬේ තේමාවයි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරුෂෝ ගානි අට්ඨ පුරුෂ පුග්ගලා ඒස භගවතෝ ශාවකසං ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණී අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස් බලන්න මේ සුන්දර සූවිසි ගුණ සමුදාය මොනතරම් ලස්සන හඬින් ගැයෙනවද මොනතරම් සදහසිතින් දොහොත් මුදුනේ තියලා ඇඳිලි බැඳගෙන වඳිනවාද මිනිස්සෙන් පමණක් නෙවෙයි පින්වතුනි මේ කාල යුගයේදී සදිව්‍ය ලෝකවාසී දෙවි දේවතාවරු ඒ වගේම ආසේ පොළවේ අධිග්‍රහිත දෙවියන් මිනිස්සෙන් අමනුස්සෙන් සෑමදෙනාම බ්‍රහ්ම ලෝකවල ඉන්නා වූ බ්‍රහ්මීන් පව බුදු ගුණෙන් ඔදවැඩිලා බුදු ගුණ ගී ගයන ඒ වගේම දහම් බණපද අසන දෙසන වාසනාවන්ත කාලයයි මේ උදා වෙලා තියෙන්නේ. අදත් අපි මේ ශ්‍රවණය කරන්නේ ඒ උතුම් වෙසක් සමයේ ඒ සූවිසි ගුණයන් අතරින් ඒ සුපේසර ශික්ෂාකාම් මහා සංඝරත්නේ කියවෙන්නා වූ පළවෙනි ගුණස්කන්ධය පිළිබඳව සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. පටිපන්න කියලා කියන්නේ පිළිපදිනවා කියන එක. යම් කිසි ප්‍රතිපදාවක් අනු අපේ ජීවිතයේ පිළිවෙත් පුරනවා. ඒ සුපටිපන්න කියලා සුයන් එකතු කරාම ඒ විශේෂයක් තියෙනවා. මනාකොට යහපත් කොට පිළිපදින්නා වූ මහා සංඝ රත්නයේ ගුණයයි අපි මෙනෙහි කරන් ඒ වන්දනා කරන් එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා බෞස්සුතෝ පිචේ හෝති සීලේසු සුසමාහි යම් කිසි කෙනෙක් වනායි ධර්මය හොඳින් ශ්‍රවණය කරලා ඉගෙනගෙන බහුශෘතෙක් බවට පත් වී සිටිනවා. ඒ වගේම බහුශෘත වුණාටම මදි බුද්ධ ශාසනයේ උගන්වන පංච සීලය ඒ වගේම ආජීව අෂ්ටමක සීලය පොහොය අට සීලය පොහොය දස සීලය ඒ වගේම සාමණේර දස සීලය උපසම්පදා සීලය මේ කියන්නා වූ සීල ගුණ වලින් සමලං කృత වෙමින් බබලමින් තමන්ගේ ජීවිතය හරියට ආවරණ පළඳු හස්ති රාජයෙක් වගේ සීල ගුණ වලින් බබලනවාද උබේනනම් පසංසන්ති මේ දෙකෙන්ම ඒ උත්තමයා ප්‍රශංසාවට සමාජයේ වාජනය වෙන යම් කිසි කෙනෙක් නිතර දහම් අහනවනම් ඒ අහන දහම හදවතේ දරා ගන්නවනම් ඒ දරා ගන්න ධර්මයට අනුව ධර්මචාරීව අනුධර්මචාරීව ජීවිතේ ගත කරනවා නම් ඒත් එක්කම අර අපි මුලින් ප්‍රකාශ කර ශික්ෂාපද කොටස් ශික්ෂාපද ස්කන්ධයන් හදවතට අරගෙන ඒ ශික්ෂාපද අනුව තමන්ගේ කයත් වචනයත් හික්මවා ගන්නවා නම් මේ කියනා වූ බහුශ්‍රත භාවේනොත් ඒ වගේම සීලවන්ත ස්වභාවේනොත් උබේන තනම් ප්‍රසංසන් අන්නේ වාසනාවන්ත උත්තමයා සත්පුරුෂයා මේ දෙආකාරයෙන්ම දෙවියන් සහිත ලෝක සත්වයාගේ ප්‍රශංසාවට භාජනය. සමහරව හිතන්නේ අපි මේ කරන පින්කම් පිළිබඳව කවුරුවත් දන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ, වාර්තා නැහැ. නමුත් පින්තුණි අපට නොපෙනී ඉන්නා වූ දෙවි දේවතාවරු දිව්‍ය ලෝකවල ඉන්නේ. රුක්ෂවල වාසය කරන බලන්න ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවෙන් පස්සේ උන්වහන්සේ ළඟට රෑ දවල් නැතුව දිනෝ 1000ක් සෙනග සුදු ඇඳගෙන මල් ඇතුව පැමිණෙනවා අනේ බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේ මං ගැන මොකද දේශනා මගේ ප්‍රශ්නය ගැන මොකද්ද දේශනා කළේ මගේ රෝගය ගැන මොකද්ද දේශනා කරේ කිය කියා ප්‍රශ්නාන්ට පෙළියට එනවා දැන් මාස 3කුත් ගත වෙත් අරහේ පංච සතිකයේ කියන රහතන් වහන්සේලා 499 දෙනෙක් 99 නමක් එකතු වෙලා පළවෙනි ධර්මයේ සංගායනා කරන්න සූදානම් වෙලා සිටිනවා. ඒත් ආනන්ද හාමුදුරුව නැතුව මේ ධර්මයේ සංගායනා කරන්න බෑ. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලුම ධර්මයන් ආනන්ද ස්වාමින් වහන්සේගේ හදවතේ ධර්ම භාණ්ඩාගාරයක් වශයෙන් තැම්පත් කරගත්තා. ඒ උන්වහන්සේගෙන් මේ ගැන අහන්නේ නැතුව වෙන කාගෙන් අහන්නද? වෙනත් ස්වාමින් වහන්සේලා ධර්මයේ දන්නවා. උන්වහන්සේලා ධර්මය අවබෝධ කරගෙන රහත් වෙලත් ඉන්නවා. එහෙත්තර බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ විනය ධර්මයේ සූත්‍ර ධර්මයේ අභිධර්මයේ මේ 84000ක් ධර්මස්කන්ධය බුදුහාඳුර කොහේ දේශනා කරත් නැවත ඇවිල්ලා බුදුරජාණන් මේ ආනන්ද ස්වාමින් වහන්සේට උන්වහන්සේ දේශනා කළේ හදවතේ දරා ගන්නටයි. ඒ නිසා උන්වහන්සේ දැන් අනිවාර්යයෙන්ම ඒ ධර්ම සංගායනට වඩින්න ඕන. එහෙත් මේක රහතන් වහන්සේලා 500 නමක්ගේ සංගායනාවක්. ආනන්දහාමුදුරුව සෝවාන් මාර්ගඵලයේ පමණයි වැඩ හිටියේ. උන්වහන්සේ රහත් වෙන්න ඕන. රහත් වෙන්න නම් උන්වහන්සේ ධර්මය දැනගත්තටම බෑ භාවනාව වඩන්න ඕන. දිවාග ත්‍රිපිටකයේ ලිලවලලව හිටියත් අපි මේ කොච්චර බණ කීවත් පින්වතුනි ධර්ම අවබෝධය කියන එක ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක්. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ මෙහෙම මේ ගැන අවධානයක් නතු ඉන්න වෙලාවේදී රාත්‍රී මදක් ඉඩක් ලැබුණා සෙනඟ පොඩ්ඩක් එහා මෙහා වෙච්ච වෙලාවේ. ඒ වෙලාවේදී ළඟ ඉන්න රුක්ෂ දේවතා දුවක් කතා කරලා කියනවා. රුක්ක මූල ගහනම් පසක් කිය. නිබ්බාණං හදයස්මින් ඕපිය. ජහාය වික්කු මාච පමාදෝ කින්තේ බිලිබිලි කතා කරිස්සති. ලැජ්ජාවක් ඇති කරා. භික්ෂුව ඔබ වහාම රුක්ෂ මූලයකට ගිහිල්ලා බද්ද පර්යාංකය ගොතා ගන්න. ගොතාගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සමත භාවනාව විදර්ශනා භාවනාව වඩන් ඒ භාවනාව තුළින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණය හදවතට ඇතුල් කරගන්න. ජාය බික්කෝ භික්ෂුව ධානා වඩන් මාච පමාදෝ ප්‍රමාද වෙවි ඉන්න එපා. දැන් ඔබට සුදුසු අවශ්‍ය කාලය ලැබිලා තියෙන්නේ. කින්තේ බිලිබිලි කතා කරිස. මොනවද මේ බිලිබිලි කිය කියා මේ මිනිස්සුන්ට කියව කියව ඉන්නේ. මේකෙන් ඔබගේ කාලය ගත වෙනවා පමණයි. ඒ නිසා වහාම නිර්වාණය හදවත උපදවා ගන්න. මින්පසු ආනන්ද හාමුදුරන්ට ලොකු සංවේගයක් ඇති වුණා. ලැජ්ජාවක් ඇති වුණා. ඇත්තනේ බැලුවම කතාව එදා මෙහෙම හිටියොත් එහෙම මට පංචසතිකයට ආරාධනා තියෙන යන්න බෑනේ. උන්වහන්සේ බොහොම වීරිය කළා. බද්ද පර්යාංකේ ගොතාගෙන වීරිය වැඩුවා. හිටගෙන භාවනා වැඩුවා. සක්මන් භාවනා වැඩුවා. ඒත් මාර්ගඵල පැමිණෙන්නේ නැහැ. උන්වහන්සේ සතපිලා භාවනා කළා. දැන් සිව් ඉරියව්වෙන් භාවනාව. අන්තිමේදී හිතන අලුයන් යාමේදී මෙහෙම හරියන්නේ නැහැ. නිදාගෙන භාවනා කරලා හරියන්නේ නැහැ වා නැගිටින්න ඕන. නැගිටලා නැවතත් පීරිය කරන්න ඕන කියලා නැගිටින්න යනකොට පොළවේ පය වැදුනෙත් නැහැ. ඒ වගේම ඇඳේ ශරීරය ස්පර්ශ උනේත් නැහැ. උන්වහන්සේ වාඩි උනේත් නැහැ වාඩි වෙන්න ලැහැත්ති උනේ හැබැයි මම නැගිටිනවා නැගිටිනවා නැගිටිනවා මම අනිත්‍යයි මම දුකයි මම අනාත්මයි කිය කියා විදර්ශනාවෙන්මයි නැගිට්ටේ නැගිටින්න යනකොටම උන්වහන්සේගේ සියලු ක්ලේශයන් ප්‍රහීනත්වයටපත් වෙලා දස සංයෝජනයන් සමු මූලච්ඡේදනය වෙලා උන්වහන්සේට සෝවාන් මාර්ගඵලය කලින් ලැබිලා තිබුණා. සකදාගාමි අනාගාමි අරියක් කියන මාර්ගඵල ලැබිලා උන්වහන්සේ රහතන් වහන්සේ නමකට. සෝ මේකෙන් පැහැදිලිව පේනවා දෙවි දේවතාවරු අපි දිහා අපි පුරුණ ගුණ දිහා අපේ මේ ප්‍රතිපත්ති දිහා කොතරම් බලාගෙන ඉන්නවද කියලා. ඒ නිසා සිල් රකින බණ අහන බණ දේශන මේ හැම දෙනා දෙසම දෙවියෝ වැඩි වැඩියෙන් දිවස්සලා බලන කාලයයි මේ උතුම් වෙසක් සමය. මේ අනුව බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙපාර්ශ්වයෙන්ම බහුශ්‍රතභාවයෙන් සහ සීලෙන් බබලන්නා වූ මේ වාසනාවන් සත්පුරුෂයා මේ තුන් ලෝකයේම ප්‍රශංසාවට ලක් වෙනවා කියලා. එයින් දේශනා කෙරේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රතිපත්තිමය කුසලය පිළිපැදව. එසාදා අපි කතා කරන්නේ මේ වෙසක් සමයේ මහා සංඝරත්නයේ පළවෙනි ගුණාංගය වන සුපටිපන්න ගුණය පිළිබඳවයි. සුපටිපන්න ගුණය කියලා කියන්නේ යහපත් කොට මේ ශාසනයේ තියෙන යහපත්ම සීලය, සමාධිය, ප්‍රඥාව, ඒ වගේම විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය, නිර්වාණය කියනවා මෙන්න මේ නිර්වාණ මාර්ගයේ පිළිපැදීමයි සුපටිපන්න ගුණයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේම සුපටිපන්න කියලා ගුණයක් තියෙනවා නම් දුපටිපන්න කියලා එක්ක තියෙන්න එපායි. සොයන්න තියෙනවා නම් දුයන්නත් අනිත් පැත්තෙන් තියෙනවා. මේ ලෝකේ හැම දෙයක් තුළම දෙපැත්තක් තියෙනවා. අපි දුකයි කියලා කියන්නේ දෙකක් තියෙන නිසා. හොඳ නම් නරක තියෙනවා. නරක නම් හොඳ තියෙනවා. සුදු නම් කළු තියෙනවා, කළු නම් සුදු තියෙනවා. ඒ වගේම දිවා නම් රාත්‍රී තියෙනවා, රාත්‍රිය නම් දිවා කියලා එකකුත් තියෙනවා. හොඳ නම් නරක කියලා එකක් තියෙනවා, නරක නම් හොඳ කියලා එකක් තියෙනවා. පින් නම් පව් කියලා පැත්තකුත් තියෙනවා, පව් නම් පින් කියලා පැත්තකුත් කුසල් නම් අකුසල් කියලා පැත්තකුත් තියෙනවා අකුසල් නම් කුසල් කියලා පැත්තකුත් තියෙනවා. ඔය හැම දෙයකම දෙකක් තියෙන නිසා තමයි දුකක් තියෙනවා කියලා අපි කියන්නේ. දාපි හිතමු පාලියෙන් ගණන් කරනකොට පඨම දුක තතිය චතුත්ති පංචමි ඡට්ටි සත්තමි කියලා ඔහොම ගණන් කරනවා. මේව ගණන් කරනකොට පඨම කියන්නේ එක දුක කියන්නේ දෙක. එහෙනම් මේ ලෝකේ දෙකක් කොතනද තියෙන්නේ? එතන දුකක් තියෙනවා. දුකයි. ඒ නිසා තමයි මෙතන කියන්නේ සුපටිපන්න කියලා තියෙනවා නම් දුපටිපන්න කියලා කියනවා. දුපටිපන්න කියලා කියන්නේ නරක විදිහට මිත්‍යා මාර්ගයේ ගමන් කිරීම. වැරදි මාර්ගයේ ගමන් කිරීම. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා නොඑක් විදිහේ ආගම් දර්ශන අදහන අය. සමහර අය කුක්කුට වෘත සමාදන් වුණා. ඒ වගේම ගෝ වෘත සමාදන් වුණා. ඒ වගේම අජ වෘත සමාදන් වුණා. ඒ අය සමහරට ඉඳගෙන කෑම කෑම හොඳ නැහැ කියලා හිටගෙනම කෑම කනවා. ඒ වගේම වැසිකිලි කැසිකිලි ආදී කරන්ට වාඩි වෙන්න හොඳ නැහැ. හිටගෙන මේවා කරන්න ඕන කියලා වැසිකිලි කැසිකිලි ආදියත් හිටගෙනම මේ අය කරනවා. මොකද ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තියක් ඒක. ඊළඟට සමහර අය හොඳින් සුවසේ මේ ශරීරෙට සැපදෙන්න හොඳ නැහැ. උක්කු ටිකෙන් වාඩි වෙලා ඉන්නකල ඇඟිලි ටිකෙන් වාඩි වෙලා ඉන්නවා. ඒ වගේම සමහර අය මීට වඩා මේ ශරීරයට දුක් දෙන්න ඕන දුකෙන් නිදහස් වෙන්න නම් කියලා ඔළුවෙන් හිටගෙන ඉන්නවා. ඒ වගේම සමහර අය වාජනයක ආහාර දමාගෙන කෑම සුදුසු නැහැ. ඒ නිසා අතේම තියාගෙන කන්ටෝන කියලා අත උඩ විතරක් තියාගෙන කෑම කනවා. සමහර අය අපි අජවෘතේ සමාදන් වුණොත් ඉක්මනින් මේ සසරින් එතර වෙන්න පුළුවන් කියලා ඒ විදිහට එළුවෙක් වගේ කෑම කනවා එළුවෙක් වගේ අඬලනවා. ඒ වගේම ගවයෙක් වගේ කෑ ගහනවා, ගවයෙක් වගේ කෑම කනවා, ගවයෙක් වගේ නැවත නැවත වමාර වමාර ඒ කෑම ගිලිනවා. ඒ වගේම ගවයා වගේ නිද. එහෙම නැත්නම් සුනකෙක් වගේ බුරනවා, සුනකෙක් වගේ ගමන් කරනවා, සුනකෙක් වගේ කෑම කනවා, සුනකෙක් වගේ නිදා ගන්නවා. මේවා එක එක සීල වෘත. ඒ අය හිතනවා මේ වගේ සීල වෘත රැක්කොත් මේක දුෂ්කර ක්‍රියාවක්. ඒ දුෂ්කර ක්‍රියාව කිරීමෙන් අපි සංසාරයේ කරන ලද පාප කර්ම අවසන් වෙනවා. ඒ පාප කර්ම අපිට අවසන් වුණාම නැවත අපි පාප කර්ම නොකර ඉන්නකොට අපට දුකින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් බැලුවාම සාමාන්‍යයෙන් කෙනෙක් බැලුවොත් එහෙම ඒකත් ඇත්ත. මොකද කරපු පාප කර්ම ටික අර දුෂ්කර ක්‍රියාවෙන් ගෙවලා දානවා ආය පාප කර්ම දුක් විඳින්න කරන්නේ නැහැ. එහෙනම් දැන් දුකින් නිදහස් වෙන්නේ. ඒක එක්තරා විදිහක දර්ශනයක්. බුදුරජාණන් වහන්සේ දවසක වඩිනවා ගිජුකුළු පර්වතයේ මුඩ. ගිජුකුළු පර්වතයේ මුදුනේ බුදුහාමුදුරුව ටිකක් එහා මහ ඇවිදලා බලනවා. මෙන්න සමහර ඔළුවෙන් හිටගෙන ඉන්නවා. සමහරු පාදේ ඇඟිලි ටිකෙන් හිටගෙන ඉන්නවා. සමහරු උක්කුටිකෙන් ඉන්නවා. සමහරු මල මූත්‍රා එක පුරාම ගාගෙන ඉන්නවා. විවිධාකාරයේ විකාර. ඉතින් බුදුහාමුදුරුවෝ ගිහිල්ලා අහනවා. කින්තේ නිගණ්ඨා උබ්බට්ඨකා විහෙරಂತಿ නිගණ්ඨේන උබලා මේ එක එක මේ විකෘති ඉරියව් වලින් මොකද මේ වාසය කරන්නේ? ආ බවත් ගෞතමින් වහන්සේත් තාවද අපෙන් මේ ධර්මයේ ඉගෙන ගන්න. බොහොම හොඳයි හොඳයි. අපේ මේ දර්ශනයෙන් ඉක්මනින් නිවන් දකින්න පුළුවන්. දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මොකද්ද ওই දර්ශනේ? ඉතින් බවත් ගෞතමෙනි අපි සංසාරේ ගොඩක් පව් කරලා තියෙනවානේ. ඒ පාප කර්ම දැන් මේ ලැබූ මනුස්සාත්මේදී අපි හිත හිතා මේ ශරීරයට දුක් දෙනවා. දුක් දීමෙන් අපි අර සංසාරේ කරපු පාප කර්ම නිජින්නම් භවිස්සති. ඒවා දුරු වෙලා යනවානේ. ඒ වගේම ගෞතමයන් වහන්සේ අපි අනාගතයේ දුක් විඳීම සඳහා හේතු වෙන කිසිම පාප කර්මයක් කරන්නේ. ඉතින් බලන්නකෝ අපේ පැරණි කර්ම අපි නැති කරනවා. නැවත කර්ම අපි කරන්නේ නැහැ. ඉතින් ඒකෙන් මොකද වෙන්නේ? ඒකෙන් දුක් දුක්ඛන් නිජ්ජින්නම් භවිෂති. අපේ දුකෙන් අපි නිදහස් වෙනවා. දුක ජය ගන්නවා. හොඳයි හොඳයි. ඒක බොහොම හොඳයි. එහෙම කරන්න පුළුවන් නම් හරියම හොඳයි. හැබැයි මම ප්‍රශ්නයක් අහන ඕගොල්ලන්ගේ නිගන්ඨේනි ඔබලා මේ ජීවිත එක ජීවිතේදී අවුරුදු කීයක් විතර ජීවත් වෙයිද? අවුරුදු 300ක් 500ක් 1000ක් 2500ක් ජීවත් වෙනවද? අනේ නෑ. අපි මේ අවුරුදු 100ක් හෝ ඊට ආසන්න කාලයක් තමයි. එතකොට ඔබලා සංසාරේ අවුරුදු කොච්චර කාලයක් පාප කර්ම කරාද කියලා දන්නවද? සංසාරේ ආත්ම කීයක ඔබලා පාප කර්ම කරාද? කොයි තරම් පව් රැස් කරාද? දන්නවද? නෑ නෑ ඒක නම් දන්නේ නෑ. එතකොට සංසාරේ කරපු පාප කර්ම ප්‍රමාණය නොදන්නවා නම් ඔබලාට මේ අවුරුදු 50කටක් 70ක් කාලයේදී ඔය සියලු කර්ම ගෙවන්න කාලේ ඇද්ද දැන්? ආ එහෙමනම් මදි වගේ නේද? එහෙනම් මදි වගේ කියලා යාලට වැටහෙනවා. එහෙමනම් නිගන්ඨේනි ඔබලාට මේ කරන දුෂ්කර ක්‍රියාවෙන් නම් මේ පාපයෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඒ අයට උගන්වනවා. එක වෙලාවකදී බුදුහාමුදුරු ළඟට පැමිණෙනවා පූර්ණ කියලා එක නිගණ්ඨේකුත් ඒ වගේම සේනිය කියලා තවත් නිගණ්ඨේ. මේ අය හිටියේ කෝලිය කියන ජනපදේ. ඉතින් මේ දෙන්න දවසක එනවා බුදුහාමුදුරු ළඟට වැඩි විස්තර අහගන්න. ඉතින් බවත් ගෞතමයන් වහන්සේ අපි මේ මම ගෝ වෘතේ රකින්න කෙනෙක්. පූර්ණ කියනවා. සේනිය කියනවා මම කුක්කුර වෘතේ සමයේ ප්‍රතිපත්තිය පූර්ණ කෙනෙක්. එතකොට මේ අපිට මොකද්ද බවත් ගෞතමයන් වහන්සේ මතුමනා අනාගතයේදී ලැබෙන සැපේ අපි මේ කාම හොඳින් මේ වෘත දෙක සමාදන් වෙලා රකින්නවා. ඉතින් ඒකෙන් අපට අනාගත ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? සැපය මොකද්ද? සුගතිය මොකද්ද? නිගන්ති. ඔබලා මේ පුරණ ගෝවෘතෙන් කවදාවත් සුගතියකට යන්නේ නැහැ. ගොනෙක් වගේ ඔබ මේ ජීවිතේ ජීවි මේ පුරුදු වුණා නම් ගතකරන්ත ගොනෙක් වගේ ගමන් කරා නම් ගොනෙක් වගේ කෑව බීව නම් ගොනෙක් වගේ හිතුවා නම් ගොනෙක් වගේ නිදාගත්තනම් අනිවාර්යෙන් ගොන් ආත්මිකම ඉපදෙයි. ගොන් ආත්මික තමයි ඉපදෙන්නේ. ඒ වගේම අර සේනිය කියන මේ පරිබ්‍රාජකයා අහනවා මට මොකද්ද ලැබෙන්නේ? ඔබත් ඉතින් සුනකෙක් වගේ ගමන් කරනවා නම් සුනකෙක් වගේ ක්‍රියා කරනවා නම් සුනකෙක් වගේ කෑම කනවා නම් සුනකෙක් වගේ බුර පුරා ඉන්නවා නම් සුනකෙක් වගේ නිදා ගන්නවා නම් ඔබට වෙන කිසිම ආත්මයකට යන්න බෑ ඔබට යන්න පුළුවන් නැවතත් කුක්කුරාත්මයට කියන්නේ සුනකාත්මයට කියන්නේ. සුනකාත්මයකටමයි ඔබ යන්නේ. අනේ මේ දෙන්න හරියට ඇඬුවා. ඉකි ගගහ ඇඬුවා. අනේ බවත් ගෞතමයන් වහන්සේ අපිව නිදහස් කරා. අනේ අපිට හරි මාර්ගය කියලා දෙන්න. අනේ අපි මුලා වෙලා. අපි මුලා වෙලා අපි දන්නේ නැහැ මේ යන මඟ. අපට අපේ ආචාර්යවරයා කියලා දුන්නේ ඔහොමයි. ඒකයි අපි මේවා කරේ. නෑ ඔබලාට පුළුවන් මගේ මේ ශාසනයේ තියෙනවා ඊටාම මනාකොට පිළිපදින්නා වූ ಗುಣධර්ම රාශියක්. ඒ ಗುಣධර්ම ඔබලා පුරන්න. අන්නේ ಗುಣධර්ම පිරීමෙන් ඔබලාට පුළුවන්කම ලැබෙනවා මේ මනාකොට යහපත් කොට පිළිපැදීමෙන් ඔබලාගේ ජීවිතේ ඇත්ත ඇති හැටිද අවබෝධ කරගන්න. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ උදායි කියලා තෙරුන් වහන්සේ නමක් අරමුණු කරගෙන පුනිචපරං උදායි අක්ඛාතු මයා ශාවකානම් පටිපදා යතා පටිපන්නං මේ ශාවකා චත්තාරෝ සතිපට්ඨානා භාවෙන් ඉද උදායි බික්කු කායේ කායානුපස්සී විහෙර වේදනාසු වේදනානුපස්සී විහෙර චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනේ මනා ප්‍රතිපදාව කියන එක මේ නිගන්ඨේන්ටත් ඒ වගේ පරිබ්‍රාජකේන්ටත් භික්ෂුන් වහන්සේලාටත් එක හා සමානව දේශනා කළා මගේ ශාසනයේ තියෙනවා මෙන්න මේ වගේ ප්‍රතිපදාවක් ඒ ප්‍රතිපදාවේ පිහිටලා කවුරු හරි තමන්ගේ ශරීරේ ශරීරයේ අනුව බලමින් භාවනාවේදී වාසය කරන කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස් යම්කිසි කෙනෙක් මේ සම්බුද්ධ ශාසනේ සිහියෙන් යුක්තව දැඩි වීරියෙන් යුක්තව නුවණින් යුක්තව මෙනෙහි කරමින් කයේ සිදුවන්නා වූ සියලු ක්‍රියාවන් පිළිබඳව සිහිය පිහිටවාගන්න. සතිපට්ඨාන කියලා කියන්නේ සිහිය පිහිටවීම. කොහෙද සිහිය පිහිටවන්නේ? කායේ පතිට්ඨා. කයේ පිහිටවා ගන්නවා මුලින්. ඒ නිසා ඒ භාවනා වඩන්නා වූ මගේ ශාසනයේ ශ්‍රාවක ශ්‍රාවිකාව හිටගෙන ඉන්නකොට මම හිටගෙන ඉන්නවා හිටිමි හිටිමි කියලා මෙනෙහි කරනවා. ඒ වගේම ගමන් කරනකොට මම යමි යමි කියලා මෙනෙහි කරනවා. ඒ වගේම වාඩි වෙනකොට මම වාඩි වෙමි වාඩි වෙමි කියලා සිතලා මෙනෙහි කරනවා. මම නිදාගෙන වෙ නිදාගෙන මේ කියලා සිත සිතා නිදා ගන්නවා. මම ආහාර අනුභව කරමි අනුභව කරමි කියලා හිත හිතා අනුභව කරනවා. ඒ අනුභව විතරක් නෙවෙයි කෑමට අත යොදනකොට මම කෑම ටිකට අත යොදමි. මම කෑම ටික අනමි. මම කෑම ටික අතින් ගනිමි. මම කෑම ටික කටේ තබමි. මම කෑම ටික කටින් හපමි. මම කෑම ටික ගිලිමි. මේ විදිහට ගිලින කම්ම සිහියෙන් යුක්තව මේ කයේ ක්‍රියාව පිළිබඳව මෙනෙහි කරන. ඒ වගේම අන්තිම වශයෙන් ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරි. ඉන්නකොට හිටගෙන ඉන්නකොට යනකොට එනකොට නිදා ගන්නකොට ඒ වගේම නින්දට යනතුරුම නින්දට යනතුරුම සිහියෙන් යුක්තව වාසය කරන. අන්තිම වශයෙන් කියනවා නම් උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී. අපි වැසිකිලි කැසිකිලි කරන කොටත් සම්පජානකාරීව සිහියෙන් යුක්ත වේවා කරන්න. මම දැන් වැසිකිලියට යනවා. මම වැසිකිලියේ වාඩි වෙනවා. මම වැසිකිලි කරනවා. මං කැසිකිලි කරනවා. මම ඒවා සෝදනවා. මේ හැම ඉරියව්වක්ම ශරීරෙන් සිදු කරන යම් කෙනෙක් සිහියෙන් නුවණින් යුක්තව කරනවා නම් ඒක තමයි කයේ කයානුව බලමින් භාවනා වඩනවා කියන්නේ. ඒ සියල්ලම අපි නොකර වාඩි වෙලා ඊළඟ ශරීරයේ සැහැල්ලු කර මේ ශරීරය එහා ලෝකෙන් මෙහා ලෝකෙට මං ගෙනාවු ශරීරයක් මේක මෙහා ලෝකෙන් එහාට ගෙනියන ශරීරයකුත් නෙවෙයි මගේ කර්මාන් රූප ඉපදිච්ච මේ ශරීරය දැන් මා ගෙනාවු ආය ශක්තිය කර්ම ශක්තිය තියෙනකම් පමණයි තියෙන්නේ ඒ නිසා මම දැන් ඊට සිහිය යුක්තව මේ ශරීරයේ සියුම්ම ක්‍රියාවක් මම මෙනෙහි කරනවා එනම් හුස්ම ඉහළට ගැනීම සහ හුස්ම පහළට හේතු. හුස්ම ඉහළට එනකොට හුස්ම ඇති වෙනවා කියලා මෙනෙහි කරනවා. හුස්ම පිට වෙනකොට හුස්ම නැති වෙනවා කියලා මෙනෙහි කරනවා. උදයබ්බය වශයෙන් කියන්නේ ඇතිවීම නැතිවීම වශයෙන් අපි හුස්ම මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට අපට දැනෙනවා මට දැන් හුස්ම දිගට දැනෙනවා, කොටට දැනෙනවා, රස්ව දැනෙනවා ආදී වශයෙන් සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කර ඒ කායානුපස්සනා සතිපට්ඨානේ කුස්මත් අනුව බැලීමේ භාවනාවටපත් වෙනවා. ඒක අවසානටම නිරුද්ධ වෙලා යනවා. අන්තිමේදී හුස්ම ඇති වෙනව දැනෙන්නෙත් නැහැ, නැති වෙනව දැනෙන්නේ. Tamanට හුස්ම තියෙනවාද කියලාවත් දැනෙන්නේ ඒ තරම් ඊටාම සූක්ෂම මේ විදිහට අවබෝධ වෙනවා. ඊළඟදී දැන් ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊළඟදී Tamanට මේ සියල්ල දැනෙන දැන් ඉන්නවා කියලා දැනෙනවා. අඳා දනිමි දනිමි දනිමි කියලා ඊට පස්සේ ඒ මෙනෙහි කිරීම ගන්න. මේ විදිහට විදර්ශනා මාර්ගයේ ගිහිල්ලා අන්තිමේ එනකොට එනවා දැන් කොන්දේ කැක්කුම. ඉෂේ කැක්කුම එනවා. ඒ වගේම කකුලේ කැක්කුම එනවා, දණියේ කැක්කුම එනවා. මේ කැක්කුම එනකොට දැන් මොකද කරන්නේ? භාවනාව නවතිනවා. හුඟක් දෙනා මේ මට වේදනාව උහුලන්න බෑ අප්පා මම නැගිටලා යනවා යන්න. එහෙම කරොත් මාර ප්‍රමාරයට පරාජය වෙනවා. ඒ නිසා තමයි වේදනානුපස්සනා සතිපට්ඨාන කියලා සතිපට්ඨානයක් තියෙන්නේ. මේ සතිපට්ඨානය මෙනෙහි කරනවා මට මගේ කොන්දේ වේදනාව වේදනාව වේදනාව වේදනාව දැනෙනවා වේදනාව දැනෙනවා වේදනාව වැඩි වෙනවා වේදනාව වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා මේක වේදනාව අනුවම හිත යොදාන යනකොට හිත එතන සමාධිගත වෙනවා සමාධිගත වෙනකොට වේදනාව වේදනාව නැති වෙන්නේ වේදනාව තියෙනවා හැබැයි වේදනාව දැනින්නේ නැති වෙලා යනවා වේදනාව දැනින්නේ නැහැ දැනෙන්නේ නැති වෙනකොට ඔන්න දැන් වේදනා සතිපට්ඨානේ තුරින් අපි සමාධිය උපදව ගත්තා. ඒකත් ඉක්මවලා යනකොට දැන් අපට පහළ වෙනවා හිතේ සිතුවිලි. නොඑක් සිතුවිලි පහළනවා. හිත පිට ගමන් කරනවා. වෙන වෙන වැඩවලට යනවා. වෙන සාකච්ඡාවලට යනවා. දැන් මොකද කරන්නේ? භාවනාව ඕන ඒක කරනවා හිතේ. එහෙම හිතුවොත් මාර්යාට යට වෙනවා. ඒ නිසා මගේ හිත ගියා. හිත ගියා. හිත ගියා. හිත ගියා. හිතේ රාගෙ හිතක් එනවා. ඒ පෙර තමන් රාගිකව යම් යම් දේවල් යෙදුණා නම් ඒව මතක් වෙනවා. එතකොට ඒව මතක් කර කර ඉන්නවා හිත සතුටු වෙවි භාවනාව පැත්තක. එහෙනම් මායයට යට වෙලා. ඒ නිසා මෙනෙහි කරනවා මට දැන් රාගෙ හිතක් මතුවා. රාගෙ හිතක්, රාගෙ හිතක්, රාගෙ හිත අනිත්‍යයි. රාගෙ හිත දුකයි. රාගෙ හිත මම නෙවෙයි. රාගෙ මගේ නෙවෙයි කියනකොට රාගෙ හිත ඔන්න හොරෙක් හොරෙක් කියනකොට හොරා ඉන්නේ යනවනේ. ඒ වගේ කෙලෙස් හොරා ගැන මෙනෙහි කරනවා හොරා දුවනවා. මෙන්න සුපටිපන්න ගුණය කියන්නේ හරි යහපත් ගුණේ පිළිట్లా භාවනා වඩන. ඊළඟදී දැන් ඊළඟදී ඒ දුක් වේදනාව නැති වෙනවා. හැබැයි ඊළඟදී සැප වේදනාව. හරි සුවයි. හරි සැපයි ශරීරෙට. හරි සුවයක් දැනෙනවා. පාවෙනවා වගේ දැනෙනවා. හරි හොඳයි කිය මෙනෙහි කරොත් මොකද වෙන්නේ? ඒත් වේදනාව. ඒ වේදනාවේ ඇලුනොත් එතනින් එහාට යන්න බෑ. ඒ නිසා වේදනාව අනිත්‍යයි. සුවයක් දැනෙනවා සුවයක් දැනෙනවා සුවය අනිත්‍යයි සුවය දුකයි සුවය මම නෙවෙයි සුවය මගේ නෙවෙයි කියලා මෙනෙහි කරන බලන්න මේ ප්‍රතිපත්තියේ යහපත් පැත්තට ගෙනියන හැටි ඊළඟදී ඒකත් ඉවර වුණාම දැන් දුක දැනෙන්නෙත් නැහැ සැප දැනෙන්නෙත් නැහැ ශරීරෙට ඊළඟ දැන් අපට දැනෙනවා හිතට සෝමනස්ස වේදනාව සතුට ඒ වගේම දෝමනස්ස වේදනාව මේවා මනසට දැනෙනකොට ඒකත් හොඳයි හෝ නරකයි කියලා ගන්න කිව්වොත් භාවනාව නවතින. ඒ ප්‍රතිපත්තිය තිනින් නවතින. ඒ නිසා මගේ මේ සෝමනස්ස වේදනාව අනිත්‍යයි. දුකයි අනාත්මයි. ඒකත් නැතිද. දෝමනස්ස වේදනාව වෙනවා. ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි කියලා අතාරිනවා. ඊළඟ දින උපේක්ෂා වේදනාව. දැන් ඇලීමකුත් දැනෙන්නේ නැහැ. ගැටීමකුත් නැහැ. දැන් මධ්‍යස්ථයි. උපේක්ෂාවේ පිහිටියා. ඒකත් හැබැයි වේදනාවක්. ඒ නිසා මට උපේක්ෂා වේදනාව ඇති වෙනවා. උපේක්ෂා වේදනාව ඇති වෙනවා. උපේක්ෂා වේදනාව අනිත්‍යයි. උපේක්ෂා වේදනාව දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා. දැන් ඒවා අනිත්‍ය වෙනවා. ඊළඟට දැන් අපට එනවා ධර්ම කාරණා මත වෙනවා. දැන් Tamanට කවදාවත් නැති සද්ධාව මත වෙනවා. මට සද්ධා වෙනවා. සද්ධා වෙනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟදී Tamanට දැනෙනවා වීරිය වැඩි දැඩි වීරියක් එනවා. වීරියක් මෙනෙහි කරනවා. වීරියක් ඇති වෙනවා. වීරියක් ඇති වෙනවා. ඊළඟදී සිහිය වෙනතට වඩා හොඳ සිහියක් එනවා. ඒකත් ධර්මතාවයක්. ඒ ධර්මතාවයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. ඒවා තමයි අපි කියන්නේ සද්දීන්ද්‍රිය, සතිඉන්ද්‍රිය, විරීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය කියලා. මේ ඉන්ද්‍රිය පහ අපට ඇති වෙනවා. ඒ වගේම ඒ පහම තවත් දුරට මෙනෙහි කරනකොට ඒවා බල වශයෙන් සද්ධා බලය, සති බලය, වීරිය බලය, සමාධි බලය ප්‍රඥා බලය කියන බල ඇති වෙනවා. ඒ වගේම අපට උපං කුසල් වැඩි දියුණු කිරීමේ බලය. ඒ වගේම නූපං අකුසල් නොපැදීමේ බලය. ඒ වගේම නූපං අකුසල් උපදවා ගැනීමේ බලය. උපං අකුසල් දුරු කිරීමේ බලය. මේ බලන්න මේ සුපටිපන්න ප්‍රතිපත්තිය තුළ කොයිතරම් බල වැඩෙනවද කියලා අපි තුළ. ඒක මහා බලයක්. මහා ශක්තියක්. ඒ වගේම එතනින් එයාට තවත් මේ ශ්‍රාවකයා භාවනා වඩාගෙන යනකොට එයාට ඇති වෙනවා දැන් සත්‍ය බෝධ්‍යාංග ධර්ම. බෝධි අංග කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට බොහොම සමීපේ ඇති වෙන ගුණාංග හතක්. සති සම්බොජ්ජංගේ ඒ කියන්නේ සිහිය නැමැති බෝධිආංගය, ඒ වගේම වීරිය නැමැති බෝධිආංගය, ධම්මවිචය කියන ප්‍රඥාව කියන බෝධිආංගය, ඒ වගේම පස්සද්ධිය කියන බෝධියංගය, ඒ වගේම සමාධි කියන බෝධියංගය, ඒ වගේම ප්‍රඥා කියන මේ බෝධියංග. මේ කියන බෝධ්‍යාංග ධර්ම වැඩිලා වැඩිලා දියුණු වෙලා එනවා. ඒ උපේක්ෂා සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ. ඒක තමයි අවසානට එන්නේ. එතකොට බොහොම Tamanට තියෙනා වූ දැනුම බොහොම සමබර වෙනවා, මධ්‍යස්ත වෙනවා. මේ බෝධ්‍යාංග දියුණු කරනවා. ඊළඟට තවත් දුරට භාවනා වඩන මේ සුපටිපන්නතාදී ගුණේ ගමන් කරන ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාව ඊළඟදී ආර්ය ස්ථාංක මාර්ගයට තමන්ගේ හිතපත් වෙනවා. එයන් දා නියම සම්‍යක් දර්ශනේ දෘෂ්ටි මාමේ යන්නේ මිත්‍යා මාර්ගයේ නෙවෙයි. අර වැරදි ප්‍රතිපදාවල ගියායට හතර අපායට වැටෙනවා වගේ. ඒ වගේම සම්‍යක් ප්‍රතිපදාවේ යන අයට දැන්පත් වෙන්නේ නිර්වාණ මාර්ගයටයි. නිර්වාණගාමී ප්‍රතිපදාවටයි. මේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවේ යහපත් දැකීම අපට ආධ්‍යාත්මික ඇති වෙනවා. මේ ඇස් වලට හොඳම පෙනීම ඇති වෙනවා කියන එක නෙවෙයි. අපේ ඥාන ඇසට අපේ ආධ්‍යාත්මික ඇසට සත්‍ය දර්ශනය පහළ වෙනවා. සත්‍ය කල්පනාව ඇති වෙනවා. ඒ වගේම සත්‍ය සිහිය අපට ඇති වෙනවා. ඒ වගේම සත්‍ය වීරිය අපට ඇති වෙනවා. මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාච දැන් ওই தත් වෙනකොට කවදාවත් ආර්ය ශ්‍රාවකයා නරක වචන කතා කරන්නේ හොඳ මිහිරි මුදු වදන් තමයි කතා කරන්නේ. ඒ වගේම හොඳ ක්‍රියාවල් යහපත් ක්‍රියාවල්මයි කරන්නේ. අය කාටවත් අයහපත් වෙන ප්‍රතිපත්තිය ගෙදෙන්නේ නැහැ. Tamanටත් අනුන්ටත් යහපත ගෙන දෙන ප්‍රතිපත්තියේ දෙනවා. ඒ වගේම ඊට පස්සේ සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වැරදි දිවි පෙවතක් ගත කරන්න ආර්ය ශ්‍රාවකෙක්පත් වෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයා ඒ නිසා තමයි පුළුවන් තරම් පින්ඩපාත භෝජනෙන් ජීවත් වෙන්න බලන්න. ඒ වගේ ඊටාම ධාර්මිකව ජීවත් වෙන්න බලන්න. මේ වගේ සම්මා ආජීවය, ඒ වගේම යහපත් ව්‍යායාමය කියන්නේ අර භාවනාවේ සතර ඉරියව් යහපත් විදිහට පවත්වා ගැනීම. ඒ වගේම යහපත් සමාධියට අන්තිමේදීපත් වෙනවා. දර වැරදි මාර්ගේ යන අයට මිච්ඡා ජීව පහළ වෙනවා. මිච්ඡා සමාධි පහළ වෙනවා. යහපත් මාර්ගේ යන කෙනාට යහපත් ජීවිතයක් ගත කරලා යහපත් සමාධිය ඇති වෙනවා. මෙන්න මේ தത്വයටපත් වෙනකොට ඒ ආර්ය ශ්‍රාවකයා සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කිව්වම මේ පැවිද්ද ලබාගත්තා වූ ශ්‍රාවක සංඝයා පමණක් නෙවෙයි ගිහි තත්වයේ ඉන්න ශ්‍රාවක සංඝ කියලා කියන්නේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවේ සංසාරයේ බය දක්නාසුලුව ගත කරන්නේ කවුද? ඒ සෑම දිනාම බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක પરම්පරාව බවට පත් වෙනවා. මේ මාර්ගයේ මේ සුපරිපන්න මාර්ගයේ ගමන් කිරීමෙන් මේ ජීවිතේදීම ඒ උතුම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඥාන පහල කරගෙන ජීවිතේ උතුම් විමුක්තිය සාක්ෂාත් කරගන්නවා සෝවාන් ආදී මාර්ගඵල ලබාගෙන අමා මහ නිවන් අවබෝධ කර ගැනීමටපත් වෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස. අද මෙම ධර්ම දේශනාවේ දායකත්වය ලබාගත් පින්තුන්ගේ ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරන්නට මීට වසර 15කට පෙර පරලෝසපත් අයිකේ තෝමස් මුදලාලි ආදරණීය පියාණන්ට අද දිනට වසර දෙකකට පෙර පරලෝසපත් W නැන්සි මෑණියන් සහ වැගොව්වේ සැලින් පුංචි අම්මාටත් පුණ්‍යානුමෝදනා කිරීම පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කර මීට වසර දෙකකට පෙර හදිසි අනතුරකින් පරලෝසපත් හසින්ත දිල්ෂාන් සුබසිංහ ආදරණීය පුතණුවන් ඇතුළු දෙපාර්ශවයේ මියගිය සිළු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින්නා වූ පවුලේ සීලම දිනාටමත් ධර්ම ශ්‍රවණයට පැමිණියා වූ සෑම දිනාටමත් නිදුක් නිරෝගී සුවය චිර ජීවනය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියන උතුම් වූ ප්‍රාර්ථනය සැමට ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධ ලැබේවා කියන උත්තරීතර වූ ප්‍රාර්ථනෙන් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ වේයන්ගොඩ විජේමාවත මිකාඩාවත්ත පදිංචි අයිකේ විනීතා මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් විනීතා මහත්මියටත් තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි හඳපාංගොඩ කොටිගල අමරගිරි නිවසේ විසූ පරලෝසපත් එල්සි සෝමසීලි පිරීරා මෑණියන්ටත් ගුණවර්ධන අමරසිංහ පියාණන්ටත් මధుරංග අමරසිංහ පුතණුවන් ඇතුළු සංසාරගත පින් බලාපොරොත්තු වන්නා වූ සියලු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පුණ්‍ය ආනමෝදනා කිරීමත් අප්‍රේල් මාසයේ 13 වන දිනට තුන්වන උපන්දිනයේ පසු කළ සෙන්නුල විහාන් අමරසිංහ මුණුපුරා හට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් පවුලේ සියලුම දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු සැමට නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාදය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ කඳාන පොල්පිටි මූකලාන අංක 470 වෙනි දෙක නිවසේ සුමිත්‍රා අමරසිංහ මහත්මිය ඇතුළු දූදරු පිරිස එසමෙතමත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමි වසර 15කට පෙර පරලෝසපත් ඒ ජයවීර පීරිස් මහතාගේ අප්‍රේල් මාස 27 වන දිනට අද දිනට යෙදෙන 81 වන ජන්මදිනය සිහිපත් කර එතුමාණන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන අරමුණු කරගත්තාseම පරලෝසපත් දෙපාර්ශ්වයේ සියලු ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටින්නා වූ පවුලේ සැමට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා කොළඹ දයාපාර අංක 13න් 12 නිවසේ පදිංචි ශ්‍රීමා පීරිස් මහත්මිය ශ්‍රීමා පීරිස් මහත්මියට අපි තුනුරුවන්ගේ ආශිර්වාදය චිරජීවනයේ ප්‍රාර්ථනා වසර 43කට පෙර පරලෝසපත් ජේමිස් අප්පුහාමි පියාණන්ටත් ඉදිරිසිංහ හාමිනේ මෑණියන්ටත් වසර 10කට පෙර පරලෝසපත් හදිසියේ අකල් මරණයටපත් වුණා වූ රේණුකා ධම්මී බණ්ඩාර දේනියට වසර 3කට පෙර පරලෝසපත් ඒ ජී රම්බණ්ඩා ස්වාමි පුරුෂයාට රොස්ලින් නෝනා සොහොයිරියට මිය ගියා වූ සියලු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් ධර්ම ශ්‍රවණය කළාවු ලක්වැසි ලෝසි සැමට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවයේ චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් සබදෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඊතා ඉක්මනින් නිවන් අවබෝධ කර ගන්නට මේ කුසලයේ හේතු වාසනා වේවා කියන උතුම් වූ ප්‍රාර්ථනෙන් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ කන්තලේ අබ්බෝපුර අබ්බෝ ගම පදිංචි WA චන්ද්‍රාවති මහත්මිය චන්ද්‍රාවති මහත්මියට අපි තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. වසර 18කට පෙර පරලෝසපත් LHN හේරත් බණ්ඩා ආදරණීය පියාණන්ට වසර 3කට පෙර පරලෝසපත් HM බිසෝමණිගේ ආදරණීය මෑණියන්ට වර්ග પરම්පරාවේ පරලෝසපත් සියලු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින්නා වූ සැවැඩ තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ ඉඟුරුවත්ත වටරක පදිංචි LHM කුසුමාවති මහත්මිය. මීට 25 වසරකට පෙර පරලෝසපත් WB අත්තනායක පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ස්වාමි පුරුෂයාණන් වන P අතුකෝරල මහතාගේ දෙමාපිය දෙපළ ඇතුළු පින් බලාපොරොත්තු වන්නා වූ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමත් පරලෝසපත් පවුලේ සියලු ඥාති මිත්‍රා දීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් දාබර මෑනියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඊතා ඉක්මනින් නිර්වාණ අවබෝධ ලැබේවා කියන උතුම් වූ ප්‍රාර්ථනීන් ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ කුරුවිට මලව ශාන්තිපුර තුන්වන පටු මගේ ඒ එම් ඉන්ද්‍රාණී අත්තනායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා අංක 3 උසාවියේ පටුමඟ ගම්පහ ලිපිණේ පදිංචිව සිට රෝසපත් පාඨශාලාචාර්ය කේ.කේ. දයාරත්න ආදරණීය පියාණන්ටත් පරලෝසපත් වුණා වූ දෙපාර්ශ්වයේ සියලු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටිනා වූ සැමට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ගම්පහ උසාවියේ පටුමඟ කෝන්පිටි කන්කාමලාගේ පුෂ්පා චිත්‍රලතා මහත්මිය ඇතුළු ගාමිණී දයාරත්න කැනඩාවේ පදිංචි CS මුදන්නායක ගම්පහ හිටපු නාගරික മന്ത്രി සුයානි පෙරේරා යන දියණිය පුතා බෑනා සහ ලීලිය ඇතුළු පවුලේ සියලු දෙනාම ඒ සමටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කරන්නට ආශිර්වාද කරන්නට ගෞරවනීය දේශකයන් වහන්සේට නැවත වතාවක් පාදාභිවන්දනය කරමින් ආරාධනා කර සිටිනවා. අවසරය අපේ හඳුනන්නේ. මෙම වෙසක් ධර්මදේශනා මාලාවේ ඒ ධර්මදේශනාව සිදු කිරීම සඳහා දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ට පින්වතියන්ට ඒ වගේම මෙම පින්වතුන්ගේ මිය පරලෝකී සියලු ඥාතීන්ට මේ උතුම් ධර්ම දානමය කුසලයේ අත්පත් වේවා ඒ කුසල් බලෙන් පරලෝසපත් සියලු ඥාතීන්ට සංසාරික වශයෙන් කිසිම දුකක් නොවේවා සැපෙන් සැපේටපත් වේවා ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිවන් දකිත්වා ඒ වගේම සුජීවත්ව සිටින්නා වූ ඔබ සියෝ දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ සියලුම පින්වතුන් පින්වතියන්ටත් මේ උතුම් කුසල් බලෙන් මෙලොව වශයෙන් පවතින සියලු සතුරු අන්තරා දුක් අපල උපද්‍රව දුර වේවා සියලුම ලෞකික ලෝකෝත්තර ධාර්මික ප්‍රාර්ථනා සාර්ථක වේවා මේ කුසල් අපට පරලෝවසින් පිහිටවීමෙන් නිවන් දක්නා ජාති දක්වා සතරාපාය ආදී දුකකටපත් නොවේවා සාත්පාස ආදී අසරණ තත්වයකටපත් නොවේවා දිව්‍යමය මානුෂමය සම්පත් කෙලවර එලෝතුරා බුද්ධාගතුමන් වහන්සේලා නිවි සනසී අවබෝධ කර වදාළ චතුරාර්ය සත්‍ය සංඛ්‍යාතුතුම් අමා මහ නිවන් සම්පත් අවබෝධ කර ගැනීමට මේ උතුම් පින මේ කුසලය උපකාර වේවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න සාදු සාදු සාදු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනම් ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරං සාදු සාදු සාදු වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ උතුම් වූ සූවිසි මහ ගුණාතරින් ආර්ය මහා සංඝරත්නයේ සුපටිපන්න ගුණී බලමහිමේ කියා දෙමින් අද ධර්මදේශනාව ප්‍රවැත්වූ දේශකයන් වහන්සේ ගාල්ල කනම්පිටියේ පුරාණ අම්පිටියේ භාවනා මධ්‍ය ස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර අරිවංශ සද්දම යුක්තික මහානිකායේ මහාධිකරණ සංඝනායක කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද කේගල්ල උඩුවේවල පඤ්ඤාරාම නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුත්තව තව ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු මෙම ධර්මදේශනාවේ සංයුත තැටියක් කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිදුරතුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න. 0111 30 710 82 ශ්‍රාවක පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නට. ඒ පිළිබඳ වැඩිතුරු ආගමික අංශයෙන් විමසා දැනගන්න. දුරකථන අංකය 0112 697 140. සියලු දෙනාටම තෙරුවන් සරණයි. Thank you. ඔබ පිසිරින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය සමගින් ඔබට මතක් කරන්නම් අද රාත්‍රියේ 8ට ස්වදේශීය සේවය ඔස්සේ ඔබට ශ්‍රවණය කළ හැකි ධර්මදේශනාවේ දේශකයන්න් වහන්සේ පිළිබඳව පූජ්‍යපද කාටපිටියේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ පවත්වන ධර්මදේශනාවට ඔබට සවන් දෙන්න හැකියාව ලැබෙන්නේ අද රාත්‍රියේ 8ට ස්වදේශීය සේවය ඔස්සේ. ඔබ එක්වී සිටින්නේ ස්වදේශීය සේවය සමගින් අපිට මතක් කරන්නම් වෙසක් ධර්ම සාකච්ඡාව සම්බන්ධයෙන් තව ස්වල්ප වේලාවකින් නැසන පුවත් ගුවන් ගතයන අනතුරුව අපි වෙසක් ධර්ම සාකච්ඡාව ඔබ වෙත ගෙනෙනවා පුද්ගල පරිහානියට හේතු වන වචන සහ ක්‍රියාව පිළිබඳව අද දවසේ කතා බහ කරන්නේ පූජ්‍යපාද බැලුම්මහර ඉන්ද්‍රානන්ද ස්වාමින් වහන්සේ ඒ වගේම පූජ්‍යපාද තල්ගමුවේ සුධීරානන්ද ස්වාමින් වහන්සේ මේ ධර්ම සාකච්ඡා මණ්ඩපයට එකතු වෙනවා ඔබටත් අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවය අපත් සමග එකතු වන්න. පෙරවරුණාවයයි. එෂන් පුවන් අනුග්‍රහය මෙල්බන් ලංකාවේ අංක 1 QST RB 500 අධිශක්තිමානී කම්බි දෙලිතා ලාභදායි පාසු මිලට මෙල්බන් දේශයේ කුටනගන අපගේ ශක්තිය ලංකා සතොස අපේ කමින් පිරුණු ඔබේම තන අඩුම මිලට භාණ්ඩ 200කටත් වඩා වැඩියෙන් සුවිශේෂී වට්ටම් අදම පියන ගන්න ලංකා සතොස අඩුම මිලට ඔබේම තන ප්‍රකාශය සුභාෂිනී උත්පල වන්නාලියන්ගේ 61 ජනපද ඩොලරයට සාපේක්ෂව මේ දිනවල ලොව රටවල් රසක මුදල් ඒකක අවප්‍රමාණ වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. යනුව ශ්‍රී ලංකා රුපියලද 2%කින් අවප්‍රමාණ වී තිබේ. එතවදුරටත් සිදු වූහොත් ඉන් මිදීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරියේදී මැදිහත් වන බවද හෙතෙම කියයි. මෙවන විට ඉන්දිය රුපියල් 4.2කින්ද පිලිපීන රුපියල් 4.2කින්ද ඉන්දුනීසියානු රුපියල් 102.2කින්ද අවු ප්‍රමාණ වී තිබේ. ක්වේටියේ සිටි පිලිපීන තානාපතිවරයා පිටුවහල් කිරීම සම්බන්ධයෙන් කරුණු පහදා දෙන ලෙස පිලිපීන රජය රටින් ඉල්ලීමක් කරයි. ක්වේටේ සේවය කළ පිලිපීන ගෘහ සේවිකාවකගේ සිරුර ඇය සේවය කරන නිවසේ ශීතකරණයක තිබී සොයා ගැනීමේ සිද්ධියෙන් පසු 1 පෙබරවාරි මාසයේ සිට දෙරට අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. මිඩල්සෙක්ස් ප්‍රාන්තයේ සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ටෝබි රෝලන් ජෝන්ස්ට ඉදිරි තරඟ කිහිපයකට සහභාගී වීමේ අවස්ථාව අහිමි වෙයි. ඔහු පිටකොන්දේ ආබාධයකට ලක්වීම ඊට හේතුවයි. ඒ අනුව ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන අලුගන්ධන ක්‍රිකට් ශූරතාව සඳහා සහභාගී වීමේ අවස්ථාවටද ඔහුට සහභාගී විය නොහැකිය. 2017 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු වරට ටෙස්ට් වරම් ලැබූ ඔහු මේ දක්වා සහභාගී වී ඇති ටෙස්ට් තරඟ හතර වෙනුවෙන් කඩලු 17ක් රැස් කරගෙන තිබේ. එසන පුවත්යෙන් સમાප්තයි. තුන්රුවක් සූපත් කළ බුදු හිමියන්ගේ දෙමකුල සිහිපත් කරන උතුම් වෙසක් දිනේ නිමිත්තෙන් උත්තම වූ පුණ්‍ය කර්මයක් ලෙස මේ මාස 3 වෙනිදා පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා ලංකා සතුස ප්‍රධාන කාර්යාලයේදී ලේබිඳක් තන්දී වියකිනා හදවත් සූපත් කරන්නට අත්වැල් බැඳගනිමු. අපේ වේදනාව වලට කැක්කුම් වලට සිද්ධාලේප තියෙද්දි එක එක තැන් වල කැක්කුම් වලට එක එක දාතේ බාම් ගන්න පිස්සුවට සෑම গিදරකම සිටිය යුතු පෙර මහත්මයා සිද්ධාලේප. බුදුගුණ තුඩ තුඩ රැවුතින මේ වෙසක් සමයේ බුදු වදනක සිසිලස ඔබේ හදවතට දැනේවා. නමදිමි හිමිදුනි. අමෘතාවිතින් පිදෙන නැවුම් බුදු ගී සුවඳ. සිතා පිම්බිම ඇවිද යන කල මුනිවතින් අහන් රැත දැල්වේ ඒ දහම් ඇස තිබිදී තපෝන අරණි ඇතිනා suddenly අනුවාද රචනය ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සංගීත නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහ ගායනා කළේ ආචාර්ය විශාරද නන්දා මාලනී නමදිමි හිමිදුනි අම්මිතා විතින් ඔබට පිදූ නැවුම් බුදු ගී සුවඳ තක්ෂිලා ධාතුන් වහන්සේලා නේපාලයේ සිට බුදුදහමේ අසිරිය ලොවට කියාපාන කෞතුක භාණ්ඩ මිනිසක් කමරිනු සම්බුද දහම ලොවපතුරන්නේ බුද්ධ රශ්මී වෙසක් කලාපයට සමගාමීව අරලියගහ මන්දිරයේදී අප්‍රේල් 29 වනදා සිට මේ මාස 2 වෙනිදා තෙක් ප්‍රදර්ශනය කෙරේ. ආමිස පූජාවෙන් ඔබට ප්‍රතිපත්ති පූජාවට මඟ අත්නාදු අමද පදං අමාරු මච්චනෝ පදං අත්තුමත්තානියන්ති ඒතමත්තා යතාමතා සමාදර අනුග්‍රහය මැලේරියාවෙන් තොර ශ්‍රී ලංකාවක් සඳහා ඔබත් දායක වන්න. සෞඛ්‍ය මාත්‍යංශයේ මැලේරියා මර්ධන ව්‍යාපාරයේ පණිවුඩයකි. පින්වර විසත් මංගල්‍යයක් වේවා. මේ පැතුම චන්දේ මහා පාන්තම ලංකා බැංකුවෙන් පහදා ගන්න සසරෙහි ඇති බියගෝර වනසා ගන්න දුක කෙලෙසුන් පවුකාර හඳුනා ගන්න නිවනට යා යුතු පාර සනසා ගන්න සිත තෙමගුලේ පින්සාර රාජ්‍ය වෙසක් උත්සවය බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් අප්‍රේල් 26 වෙනිදා සිට මේ දෙවනිදා දක්වා සංවිධානය බුද්ධ ශාසන අමාත්‍යාංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය Thank you. පෙරවරු 9යි විනාඩි 10යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි. මෙතන සිට ඔබට එක්වන්නට පුළුවන් වෙසක් ධර්ම සාකච්ඡාව සමගින්. ඉතින් පූජ්‍යපාද බැලුම් හරින්ද්‍රානන්ද ස්වාමින් වහන්සේලා පූජ්‍යපාද අල්ගමේ සුදීරානන්ද ස්වාමින් වහන්සේ මේ සාකච්ඡා මණ්ඩපයට එකතු වෙලා තිනවා. වෙනද වකිම් සාකච්ඡා මණ්ඩපයට ඔබ එකතු කරගන්න සූදානමින් සුරිනි මෙදක තෙනකෝන් එහෙලකම. ආ බොහොම ස්තුතියි සුභාෂ්ණී උත්තර වන්නාලියනකේ. අපි බෞද්ධයන් හැටියට ඉමහත් ආදරයෙන් ගෞරවයෙන් ගත කරන සමයක් හැටියට මේ වෙසක් සමය පිළිබඳව කතා කරන්න පිළිවන්. මේ වෙසක් සමයේ ශ්‍රී ලංකා කුවන්විදුලි සංස්ථාව විශේෂ ධර්ම දේශනා මාලාවක් වගේම ධර්ම සාකච්ඡා මාලාවක් සංවිධානය කර තිබෙනවා. අද වෙසක් ධර්ම සාකච්ඡා මාලාවේ දෙවන ධර්ම සාකච්ඡාව. මාතෘකාව හැටියට අප තෝරාගත්ත පුච්චිල පරිහානියට හේතු වන වචනේ සහ ක්‍රියාව. මේ පිළිබඳව කතා බහ කිරීමට අපේ ආරාධනෙන් වැඩම කර සිටිනවා මේරිගම කිනිතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති කම්මඨානාචාර්ය පූජපාද තල්ගමි සුදීරානන්ද ස්වාමින් වහන්සේ සමග කැලණිය රාජමහා විහාර වාසී ශාස්ත්‍රපති පූජපාද බැලුම් මහර ඉන්දානන්ද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලා අපේ සදහවත් අසන්නන් වෙනුවෙන් ඊටාම ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගන්නවා අපේ මාතෘකාව හැටියට මේ වචනය සහ ක්‍රියාව පිළිබඳවයි අප කතා කරන්නේ. අපි දන්නවා ලෝකේ පැවැත්මටත් ලෝකයේ විනාශයටත් වචනයත් ක්‍රියාවත් බලපානවා. අපි සුධීරනන්ද ස්වාමීන් වහන්සේගෙන් මේ කතා බහ ආරම්භ කරනවා. අපේ ස්වාමීන් වහන්සේ බුදුදහමට අනුව වචනය සහ ක්‍රියාව කොයි ආකාරයකටද විස්තර කරන්න පුළුවන්. හැම දිනකටම තෙරුවන් සරණයි. මේ මාත්‍රකාව ඊ타මත්ම පොළොල්ලෝද වැදගත් උද මාත්‍රකාවක් මොකද හේතුව බුදුදහමේ සෑම ගුණාංගයක්ම පසක් කිරීම සඳහා මේ සීලය ප්‍රධානයි. ඒතර සීලේ ඉක්මවා යෑම තමයි කාය දුස්චරිතය, වාග් දුස්චරිතය කියලා හඳුන්වන්නේ. මේක මේ බුදුදහමට අනුකූලව පමණක් නෙමෙයි මනුෂ්‍ය ධර්ම ටිකක් තමයි මේකෙන් ආරක්ෂා කරන්නේ නිසා කිසිම ආගමකට පටහැනි නොවූ කිසිම ආගමකින් ප්‍රතික්ෂේප නොකළ සියලුම ශාස්ත්‍රවරුන් විසින් ප්‍රශංසා කරන අනුමත කරන පනවන දුරාචාර රාශියකින් ඉවත් වීම තමයි කාය වාක් සුචරිතය කියලා කයින් වචනයෙන් සිද්ධ වෙන වැරදි වලින් වැළකීම කියලා හඳුන්වන්නේ. එතකොට එහෙම ගත්තට පස්සේ ඇයි මේවා දුරාචාර වෙන්නේ? ඇයි මේවා නොකල යුතු වෙන්නේ? ඒවා තමාටත් අනුන්ටත් අහිත පිණිස පවතින නිසායි. ප්‍රාණඝාතය බරපතල පාපයක් කයින් සිද්ධ වෙන. සොරකම පාපයක්. කාමයේ වරදවා හැසිරීම සුරාව මද්ද්‍රව්‍ය පාවිච්චය මේ කයින් සිද්ධ වෙන අකුසල් අපි ප්‍රාණඝාත හොරකම කාමීත්‍යාචාරය කියලා ගත්තට සුරාපානයත් ඇතුළත් වෙන්නේ කාය දුස්චරිතයට. ඉතින් මේ පිළිබඳව මහා විස්තරයක් අවශ්‍ය කරන්නේ නැහැ. මේ දුරාචාර කායික දුරාචාර කරන කෙනෙකුෙන් ඇහැව්වොත් එයාත් දන්නවා මේක වැරදි කියලා. තමාගේ දුර්වලකම නිසා ඒවා කළාට හොඳට තේරුම් ගන්න පුළුවන් යම් මව් කෙනෙක් යම් පිය කෙනෙක් එබඳු දුරාචාරයක් කරනවා නම් අහලා බැලුවා නම් තමන්ගේ දරුවෙක් ඒවා කරනවට කැමයිද කියලා කැමති නැහැ. අන්න ඒකෙන් තෝරා ගන්නට පුළුවන් මේ කාය දුස්චරිතය නොකටයුතුයි දුරාචාර කියන කාරණය. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මුසාවාදය, කේලම, සැඩපරුස වචනේ, හිස් වචනේ ඕපොදුම කතා කිරීමයි. ඒතර මේ ටිකත් වෙන කිසිම අය තව මුකුත් ලොකු පරිේෂණ නිරීක්ෂණ කරන්න අවශ්‍ය නැහැ. ඒවා කරන කෙනා වුණත් ඒවා කරන්න කැමති නැහැ. එහෙමයි. ඕනම ජන සමාජයක ඒකත් අර විදිහට අහලා බලුවා නම් තමන් අතින් ඒවා සිද්ධ වුණත් තමාට හිතයිසි කෙනෙක් දුවදරුවන් අතින් තමාගේ මව්පියන් අතින් සහෝදරාදීන් අතින් පමණක් නෙමෙයි යන සමාජයේ කිසිම කෙනෙකු අතින් සිද්ධ වෙනවා දකින්නට කැමති නැහැ. ඉතින් ඕකම ඇති සහතිකයක් මේවා හරිද නිවැරදිද කියලා තේරුම් ගැනීම සඳහා පින්වත් මහත්මයානි. හොඳයි අපේ ස්වාමින් වහන්සේ දැන් ඒකෙන් පැහැදිලි වෙනවා මේ යහපත් වචනේ සහ යහපත් ක්‍රියාව තමයි සමාජය අනුමත කරන්නේ. සමාජයේ පැවැත්මට අවශ්‍ය වෙන්නේ මේ දෙක. මේ දෙක නැතිනම් අපිට අප්‍රිය වචනයක් තේනවා නම් අප්‍රසන්න ක්‍රියාවක් දැනෙනවා නම් එතන සමාජ ගැටලුවක් නිර්මාණය වෙනවා. අපේ ඉන්දානන්ද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කොහොමද මේ කාරණා දෙක විස්තර කරන්නේ මුලින්ම? අපේ ගෞරවනීය තල්ගමුවේ සුදීරානන්ද ස්වාමින් වහන්සේ මේ පින්වත් තෙන්නකෝන් මහත්මයා ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්නතුනි මේ වෙසක් සතිය තුල ඊට වටිනා කාලෝචිත මාතෘකාවක් අපි සාකච්ඡා කරන්නේ මේ වචනේ භාවිතාව පිළිබඳව. බුදුරජාණන් වහන්සේ ලෝකයට ලබා දීලා තියෙන පණිවිඩය අවුරුදු 45ක් මුළුල්ලේහිම මේ වචනේ මුල් කරගෙන උන්වහන්සේ ලෝකයාට සාන්තිය උදා කළා. උන්වහන්සේ දීඝනිකායේ කේවඩ සූත්‍රයේ සඳහන් කරන ප්‍රාතිහාර්ය තුනක්. ඒ අතර එක ප්‍රාතිහාර්යයක් තමයි අනුශාසනා ප්‍රාතිහාරය කියලා කියන්නේ. උන්වහන්සේ 이르දි ප්‍රාතිහාරය ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ආදේශනා ප්‍රාතිහාරය සිත් කියවීම ආදී මේව ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා තමන්ගේ අනුගාමිකයන්ට ශ්‍රාවක පිරිසට දේශනා කරන්නේ මේ වචනයෙන් මේ ධර්මය දේශනා කරලා ධර්ම ප්‍රචාරය කරලා මුළු මහත් ලෝකයටම ශාන්තිය උදා කරන්නට කියලා. නිසා මේ වචනය තුල තියෙන ඊතා මහත් වූ බලයක්. ඒ නිසා උන්වහන්සේ දේශනා කළා ධම්මීවා කතා අරියෝ තුන්නී බාව. කතා කරනවා නම් ධාර්මික කතාවක් කරන්නට නැත්නම් ආර්යෝ තෘෂ්ණී භූත භාවයේ රකින්නට කියන. එහෙමයි. ඒ නිසා අපි මේ ජන සමාජයට ලබා දෙන පණිවිඩය බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මය හරහා අපි නිතරම ධර්මයට අදාළ ඒ වගේම Tamanටත් අන් අයටත් වැඩක් ඇති අර්ථවත් වචන භාවිතාවක් ඇති කරගන්නට එසේ නැතිනම් ආර්ය වූ තෘෂ්ණීම් භූත භාවය ඇති කරගෙන කටයුතු කරන්නට කියන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාදු වාචාය සංවරෝ. මේ වචනය සංවර කරගන්න කියන. එහෙමයි. වචනය සංවර කරගැනීමේ ප්‍රතිලාභ ලබන්නේ තමා විසින්. බුදුදහමේ සඳහන් වෙන විවිධ දේශනා දිහා බැලුවාමත් කර්ම විපාක දිහා බැලුවාම බොහෝ පිරිස් මේ වචනේ වැරදි විදිහට භාවිතා කරලා තමයි තමන්ගේ ජීවිතවලට වැරදි ප්‍රතිඵල ලබාගෙන තියෙන්නේ. මරණ මංචකයේ දක්වාම අපිට පාප ධර්මයන් අකුසලයන් කරන්නට මුල් වෙන්නේ මේ වචනේ. ඒ නිසා අපි වචනේ සංවර කර ගැනීම මෙලවත් පරලවත් සුභ සිද්ධිය පිණිස පවතිනවා. එහෙමයි වහන්සේ ඊටාම වැදගත් කාරණයක් සඳහන් කළා බුදුන් වහන්සේ පුරා වසර 45ක් විශාල කාලයක්. ඉතින් මේ කාලය තුළ උන්වහන්සේ ධර්ම සංග්‍රාමය කළේ වචනේ. උන්වහන්සේ ඉස්සරලාම ආර්ය මහා ශ්‍රාවකයන් වහන්සේලාට දීපු අවවාදය අපිට සිහිපත් වෙනවා. චරත වික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. හැබැයි මේ සුඛය ඇති කරන්න කියලා බුදුන් වහන්සේ මේ උපදෙස් දුන්නේ වචනේ. ඒ කියන්නේ මේක තමයි ධර්ම සංග්‍රාමය කියලා කියන්නේ. උපුජ්ජලෝ හමුල හමු වෙලා මුණට මුණ ගැසිලා උන්වහන්සේලා මේ ප්‍රිය වචනේ කතා කරලා තමයි ඒ ආර්ය මාර්ගය පසක් කරලා දුන්නේ. එහෙම නේද? අපේ සුධිරණන් ස්වාමීන් වහන්සේ. එහෙමයි අපි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට අපි අර වචී දුෂ්චරිතය පිළිබඳව ඔබ වහන්සේ මුලින්ම සඳහන් කළා. දැන් මුසා කියන්නේ බොරු කියන එකයි. මුසාවාදේ වාදේ කියලා කියන්නේ කීම ප්‍රකාශ කිරීම. එතකොට දැන් මේ බොරුවක් කීම තුල ඇති වෙන සමාජ අර්බුද බොහෝ දෙනා බොරු කියනවා මේකෙන් වෙන විපත පිළිබඳව මෙනෙහි කරන්නේ නැතුව ඒ පිළිබඳව හිතන්නේ නැතුව ඒ තුල සමාජයේ උද්ගත වෙන තත්ත්වය පිළිබඳව කල්පනා කරන්නේ නැතුව අපේ සුධිරණන් සුවනස මොනවද මේ මුසාවාදයේ තුලින් සමාජයේ මොනවාගේ තත්ත්වයන් ඇති වෙන අපි ස්වාමීන් දැන් මෙහෙමයි පින්වත් මහත්මයා දැන් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවක් තියෙනවා ඒක ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ ඊතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරයන් කියලා. එහෙමයි. ඒකේ තේරුම මේ මුසාවාදය පුළුවන් නම් මේ ලෝකේ කරන්න බැරි පාපයක් නැහැ කියලා. එහෙමයි. අන්න ඒකේ බරපතලකම තේරුම් ගන්න මේ මුසාවාදය කියන එක අනික් සියලුම පාපයන් කිරීමට පාදක වෙනවා. නැසම් මේ මේක මතුවෙන්නේ මුසාවාදය කියන කාරණේ මේ సంతානෙ තුල ඇති වෙන්නේ අකුසල මූලත් එක්ක නේද? අනිවාර්යයෙන්ම දැන් කෙනෙක් මේ තරහෙන් අපට පුළුවන් බොරු කියන්න කෙනෙකුට එතකොට द्वේෂය මුල් කරගෙන द्वේෂ අකුසලයෙන් මුල් කරගෙන මෝහයත් එක්කලා තියෙනවා. දැන් අපට සමහර විනෝදාංශයක් වශයෙන් බොරු කියන්නේ ස්තුටුපාට වේ. එතකොට ලෝභය මෝහය මුල් කරගෙන යකුසලය මුල් කරගෙන මුසාවාදේ පහළ වෙනවා. එහෙමයි. හොඳයි. එතකොට දැන් මේ තුල දැන් සමහර විට බොරු කියන එක්කෙනා තුල ලාභ අපේක්ෂාවක් ඇති. දැන් එතකොට ලෝභයනේ නේද අපේ ස්වාමීන් වහන්සේ. එතන ලෝභය මත වෙනවා. ඔව් ඊටාම වැදගත් කාරණයක් අපේ දෙන්නපොන් මහත්ම මතු කළේ. එහෙමයි. ශේෂයෙන්ම මේ වචන භාවිතයේදී අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ බොරුව, කේලම් කීම් මේ ආදී වශයෙන් බැලුවාම පමණ දැන කතා කිරීම. ඒකට කියනවා මිත භාණී කියලා. පමණ දැන කතා කිරීම සහ සිහියෙන් කතා කිරීම. එහෙමයි. එතකොට බොරු කීම් ආදී මේ වචනයෙන් වෙන වැරදි වලින් අපිට දුරස් වෙන්න පුළුවන් අපි සිහියෙන් සිටිනවා. සිහියෙන්. නිතර ධර්ම ශ්‍රවණය කරලා ධර්ම මානසිකාරය ඇති කරගෙන ධර්මඥානෙ තියෙන කෙනා නිතරම සිහියෙන් කතා කරන්නේ. එහෙමයි. එතකොට බොරු කීම් ආදී වචනයෙන් සිද්ධ වෙන වැරදි පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. එහෙමයි. ඒ පුජ්‍යලයාගේ ජීවිතය ඊටාම සුරක්ෂිත ජීවිතයක් බවට පත් ඔය බොරු ආශ්‍රිතව காரணා හතරක් තිබෙනවා. අපි යම්කිසි වචනයක් ප්‍රකාශ කරනවා නම් ඒක ඇත්ත වෙන්නේ නැත්තම්. එහෙමයි. රවටන සිතක් තියෙනවා නම්, ඒ වගේම උපක්‍රම යොදනවා නම්, අසන කෙනා විශ්වාස කරනවා නම් කියන මේ காரணා හතර සම්පූර්ණත්වයටපත් වුනහම ඒක බොරුවක් බවට පත් වෙනවා. එහෙමයි. ඔය අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ට අනුශාසනා කරන්නේ යම් කෙනෙක් දැන දැන බොරු කියනවනම් මේ භාජනය වගේ වතුර නැති හිස් භාජනය වගේ ඒ ජීවිතේ හිස් ජීවිතයක් කියලා. ඒ නිසා නිතරම අපි වචනේ සුරක්ෂිත කරගන්න වචනෙන් ලෝකේ සනසන්නත් පුළුවන් වචනය ලෝකේ වනසන්නත් පුළුවන්. නිසා මේ පිළිබඳව දැනගත්තු පුද්ගලයා තමන්ගේ ජීවිතේ නිතරම ආරක්ෂා කරගෙන ලෝකයට සාන්තිය උදා කරන. හොඳයි අපි සන් දැන් මේ බොරුව කියනකොට මේ බොරු කීමේ විපාකත් ඒකම පිටිපස්සෙන් එනවා. බොරුවක් කියනකොට. දැන් අපි දන්නවා බොහෝ බොරු කියන අය සමාජයේ මේ නින්දාවට පාත් වෙනවා. මිනිස්සු මේ අප්‍රසන්න සිතින් කතා කරනවා නේද සුදුරන් සුවනංශ? අනිවාර්යයෙන්. එහෙමයි. ඒ වගේම ඒ පුජ්‍යලා කරේ අවිශ්වාසයක් ඇති වෙනවා. දැන් මට කියන බොරුවම තවත් කෙනෙකුට කියන්න පුළුවන්. මේ බොරු වගේම තවත් බොරු කියන්න පුළුවන් නේද අපේ සවනස? විශේෂයෙන් අපි බලන්න ඕනේ මේ සමාජයේ දිහා බලනකොට අපිට පැහැදිලි වෙනවා පුජ්‍යලය ලබලා තියෙන ප්‍රතිඵල හරහා ඒ පුජ්‍යලයා මේ වචනය වැරදි විදිහට භාවිතා කරලා තමයි මේ ප්‍රතිඵල ලබලා තියෙන්නේ. ලබලා තියෙන්නේ. විශ්වාසයක් නැහැ. මෙමය. යම් කිසි ඇත්තක් කිව්වත් විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස සංසාරගතව බොරු කියලා තියෙනවා. එහෙමයි. ඒ වගේම මේ පුජ්‍යලයාගේ විරූපී භාවය. ඔව්. මේ ආදී විවිධ ප්‍රතිඵල බොරුව හරහා අපිට සංසාර ගමන තුල ලැබෙනවා. ඒ කියන්නේ මේ මරණින් මතු ඇති වෙන ප්‍රතිඵලය. මරණින් මතු ඇති වෙන ප්‍රතිඵල. දැන් අපි ලබලා තියෙන පෙර සංසාරේ කරලද වචනේ වැරදි භාවිතාවන් නිසා. එහෙමයි. ඒ නිසා අපි මේ පිළිබඳ හොඳ සතියක් සිහියක් ඇති කරගෙන කටයුතු කරනවා නම් ජීවිතයේ යහපත් ජීවිතයක් බවට පත් කරගන්න. දැන් ඒ වගේම මේ බොරු කීම නිසා බොහෝ පුජන දඬුවම් ලැබෙනවා නේද සුධීර ආනන්ද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්. දැන් උසාවියකදී වුණත් බොරු කියොත් ඒක දඬුවමක් තියෙනවා. ඔක මෙහෙම හිතනකොට කොහොමවත් මෑණින් දැන් දැන් අපි ලෝකේ ඕනම රටක ජාතියාගම් ભેදයක් නැහැ බලන්න කෙනෙකුට දඬුවමක් කරනවා නම් මේ දුරාචාර ටික මුල් කරගෙන නෙමෙයිද දඬුවම ලැබෙන්නේ කියලා දැන් අපි මේ කියාගෙන කායික වාචික දුරාචාර ටික තමයි මුල් කරගෙන ඒකේ බරපතලකම අනුව සංවිධානාත්මකව කිරීම අනුව ජන සමාජයේ සිදුවන හානිය අනුව එයාට පමුණවන දඬුවම අඩු වැඩි වෙනවා. එහෙමයි. ඉතින් ඒක තමයි එකේ දැන් අපි ගත්තොත් එහෙම දැන් හරියටම තේරුම් කරගන්න බෞද්ධ විශේෂයෙන්ම විවරණ ගත්තට පස්සේ මහා බෝසතාණන් වහන්සේ අතින් සිද්ධ වෙලා නැති එකම පාපේ මුසාවාදය. එහෙමයි. අනිත් මේ ප්‍රාණඝාත ආදී පාප කර්ම සිද්ධ වෙලා තියෙනවා. ඇයි බුදුදහමේ පරමාර්ථය තෙන්නකෝ මහත්මයා චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ සත්‍ය අවබෝධයට සාමාන්‍ය සත්‍ය තමතුල නැත්නම් එතෙන් යන්න බෑ. එහෙමයි. නිසා අනිවාර්යයෙන්ම අනිත් පාප කර්ම වලට වඩා එක්තරා විදිහකට කියන්න පුළුවන් බරපතලම පාප කර්මය තමයි බොහෝ අය බොහෝ අය ගණන් ගත්තේ නැති වුණාට බරපතලම පාප කර්මය තමයි මුසාවාදය. මුසාවාදය බොරු කීම. අපි ඉන්නනම් සුවනස් දැන් මේක තුල දැන් අනුන් මුලා කරන අදහස තියෙනවා. ඒ වගේම අනුන් රවටන අදහස තියෙනවා. දැන් මේ සේරම කිසියම් අපේක්ෂාවක් මත සිදු වෙනවා නේද ස්වාමීන් වහන්සේ? සැබවින්ම මාත්මාරණි විශේෂයෙන්ම අපේ පින්වත් සුදීරානන්ද ස්වාමීන් වහන්සේත් තා වටිනා අදහස් පෙළක් ඉදිරිපත් කළා. වචනයේ මේ භාවිතාව පිළිබඳව අර පස්වග තවුසන්ගේ කතා ප්‍රවෘත්තිය මතු කළා. බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව සිද්ධ කරන්නට බරණැස ඉසිපතනාරාමයට වැඩම කළායින් පසු ඒ පිරිස පිළිගත්තේ නැහැ බුදු වෙලා කියලා. ඒ වෙලාවේදී උන්වහන්සේ ප්‍රකාශ කරනවා මම ඔබ සැමට කවදා හරි බොරුවක් කියලා තියෙනවා. ඒ නිසා මේ කතා ප්‍රවෘත්ති හරහත් මතු වෙන්නේ උන්වහන්සේගේ අර සංසාර ගමන තුල මේ වචනේ සුරක්ෂිත කරගෙන ගියා. රැවටීම අන් අය රැවටීමට භාජනය කිරීම සංසාරේ දුක් විපාක ලබන කාරණයක්. විවිධ අපේක්ෂා නිසා පිරවටනවා. ඒ නිසා රැවටීමෙන් තොර සිතක් ඇති කරගෙන ඒ වගේම තෙන්නකෝන් මහත්මයා මේ වචන භාවිතාවේදී අපි බොරුවක් කියනවනම් අනිත් කෙනා විශ්වාස කිරීම තුලින් තමයි සියලු ප්‍රතිඵලයන් ලැබෙන්නේ. ලැබෙන්නේ. දැන් අපි සමහර වෙලාවට වචනයක් කියනවා අම්මා තමන්ගේ දරුවා ආරක්ෂා කරගන්න පුතේ රාත්‍රියේ එළියට යන්න එපා. දැන් යක්කු වෙනවා කියනවා. එහෙමයි. එම් නොඑක් විදිහට දරුවව ආරක්ෂා කරගන්න යම් යම් වචන ප්‍රයෝගයන් භාවිතා කරනවා. එහෙමයි. ඒවට අපි කියනවා සම්‍යක් ප්‍රයෝග කියලා. එහෙමයි. ඒ නිසා අම්මා දරුවා ආරක්ෂා කරගන්න ඒ විදිහට වචන ප්‍රකාශ කරන්නේ දරුවාගේ ජීවිත සුරක්ෂිතතාවය ඇති කරගන්න. එහෙමයි. ඒ නිසා අපි දැනගෙන ඊට පරිස්සම් සහගත වචන භාවිතාවක් ඇති කරනවා නම් අපේ ජීවිතය යහපත් කරගන්නට පුළුවන්. එහෙනම් සම්ප්‍රදායෙන් මොකද දැන් මේ වගේ කාරණයකදී අපිට ඒවල විපාක දෙන ක්‍රමයන් අපි දැකලා තියෙනවා. සමහර විට මේ මොහොතේම විපාක ලැබෙනවා. ඒ කියන්නේ කිසියම් ගැටුමක් තුල බොරු කියාපු පුජ්‍යලයටත් ඒකට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම බොරු චෝදනාවක් එල්ල කරොත් ඒ චෝදනාව ඔප්පු කරගන්න බැරිනොත් ඒත් ඒ පුජ්‍යලයාට විශාල මේ පීඩාවකටපත් වෙන්න පස්සේ සිද්ධ වෙනවා. ඉතින් එහෙනම් මේ වචී දුස්චරිතේ ඊට ප්‍රබල කාරණයක් තමයි මුසාවාදේ කියන එක. දැන් ඔය පිසුනා වාචා කියන කාරණය අපේ තල්ගමි සුදීරානන්ද ස්වාමීන් වහන්සේ මේ කේලම් කීම මතනේ කේලම් කීමත් සමාජයේ ප්‍රබල ආයුධයක් බවට පත් වෙලා තියෙනවා. ආයුධයක්. ඒ කියන්නේ මේ කේලම කියන ආයුධය අතට අරගෙන මම හිතන්නේ බොහෝ දෙනා පුජලෙන් විනාශ කරනවා. එහෙම කියනවා. ඒ කියන්නේ මේකත් ස්වම් පෝෂණ නැත්නම් තමන්ගේ පෝෂණය සඳහා කරන එක්තරා උපක්‍රමයක් කියලායි අපි දකින්නේ ශ්‍රීරන්න ස්වාමීන් වහන්සේ. අපේ බණ පොතේ ඔකට සාධක තියෙනවානේ. දැන් අර ලිච්ඡවීන්ගේ රාජ්‍යපාලනය කරගෙන යනකොට දසරාය ධර්මයට අනුකූලව අජහත් රජුරන් ආක්‍රමණය කරන්න හිතනකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ මේ ප්‍රවෘත්ති අහලා කිව්වා ඒක කරන්න බෑ අජහත් රජුරන්ට කියලා කිව්වා. එයිද කියනකොට ඒගොල්ලෝ දසරාය ධර්මයක් ආරක්ෂා කරන සප්ත අපරිහානීය ධර්ම ආරක්ෂා කරනවා කියලා කිව්වා. ඉතින් බෙදෙනවා නම් බෙදෙන විතු බෙදේන. එහෙමයි. කේලම් කීමෙන් මිත්‍රත්වයේ ભેදනය කිරීමෙන් තමයි කියලා. පස්සේ අජහත රාජ්‍යරෝ කූට උපක්‍රමයක් කරලා එහෙම බෙදලා තමයි ભેද කරලා තමයි කේලම් මාර්ගයෙන් තමයි ජයග්‍රහණය කළේ. නිසා ඒකේ තියෙනවා ඔක දැන් දෙපැත්තක් තියෙනවා. කේලම් කියනවා ભેදපුරේ කාරස්ස පියකම්යස්ස. එහෙමයි. දැන් ප්‍රියභාවය බලාපොරොත්තු වෙනුත් අපි කියමුකෝ දැන් කෙනෙකුට එයා කියනවා එයා මට හැමදේම කියනවා මෙහෙමයි මාත් එක්ක හරිතයිසි ඔක්කොම කියනවා මෙයා ඉතින් අර ගමේ කියන කතාවේ විදිහට කැඳේ ගාල බේරුවා වගේ ඔක්කොම ගිහිල්ලා කියනවා අරයට බොරු නෙවෙයි හැබැයි ඔව් සත්‍යකාරයක් වෙන්න පුළුවන් සත්‍ය කියනවා ඉතින් කීවට පස්සේ එයා බෙදෙනවා ආ මෙයා හරි හොඳයි කියලා ලාභات ලැබෙනවා එතකොට ඔන්න දැන් අන්න එතන කියන්නේ පියකාම්‍යස්ස ප්‍රියභාවය බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්ත තියෙන බේද පුරේකාරාසය. ඒ කියන්නේ තරහෙන් කරන්නේ. එහෙමයි. දෙන්නේ කරේ දෙපිරිසක් කරේ අර මිත්‍රත්වයෙන් ඉන්නවා දැකලා ගිහිලා බේද කරනවා. ඒක දැන් අපේ සමහර ඒ කියන්නේ සත්‍ය කරුණක් වුණත් අර බිඳවීමේ අපේක්ෂාවෙන් තමයි ඒක කියන්නේ. අනර්ථකාරී නම් ඕකට මේ මහත්මයාණනේ බණපොතේ බුදුරජාන් වහන්සේගේ සුගත ගුණේ වාක්සුචරිතයට ඕක තියෙනවා මෙහෙම එකක්. යං වාචං තථාගතෝ ජානාති භූතං තච්ඡං අත්ථ සංහිතං සාච වාචා පරේසං පියාමනාප කාලං විදිත්වා තථාගතෝ තං වාචං භාසති. ඒකේ තේරුම යම් දෙයක් සිද්ධ වෙච්ච දෙයක්. ඒක වැඩදායි. අනුන්ට ප්‍රියයි මනාපයි. හැබැයි භාගතුන් වහන්සේ ඒ වචනේ උනත් කතා කරන්නේ කාල වේලාව බලලා. එහෙම අසුදින බලලා. මොකද හේතුව අපි කියනකොට මෙහෙම එකක් කියලා. දැන් මිනිස්සේ කොහෙන්ද දුවගෙන ආවා කියනකො තව කෙනෙක් ඇවිල්ලා අහනවා මේ මෙහෙම කෙනෙක් ආවද කියලා. බොරු කියන්නේ නැහැ මම බොරු කියන්නේ නැහැ කියලා කියනවා හවල් තැන ඉන්නවා කියලා. ඒතොර ඒ සත්‍ය වචනේ වැඩක් නැහැ නේ අර මනුස්සයට හානියක් කරනවා. එතකොට අර ආයුධයක් කරගෙන ආවා කියලා හිතන්නකො. එහෙමයි. ඊළඟට දැන් මෙහෙම හිතන්නකො. අපි දෙන්නේ කතා කර කර ඉන්නවා කියන්නකො. අනික් කෙනෙක් පස්සේ බලලා ගිහිල්ලා එන්නේ නැතුව ළඟට ආන මොනවද කතා කරේ කියලා. මම බොරු කියන්නේ නැහැ කියලා අර ඔක්කොම කියනවා. කේලමක් වෙනවනේ. කේලමක් වෙනවා. සත්‍ය වුණාට වැඩක් නැහැ එතකොට. අනර්ථකාරී නම්. කියන්නේ සත්‍ය වුණත් අනර්ථකාරී දෙයක් කරනවා. ඒක පාපයක් සිද්ධ වෙනවා. පාපයක් අනිවාර්යයි. නේද මේ අපේ ස්වාමීන් වහන්සේ දරන සුවනස තෙන්නකොන් මහත්මයා දැන් ඔය ශික්ෂා පදයක තියෙනවා කාරණා දෙකක් වේරමණී සමාධිය සමාධිය වෙන්වීම හා සමාදාන ඔව් සමාදානයි ඒ කියන්නේ මෙහි නරක පැත්ත සහ හොඳ පැත්ත අපි කේලම් කීමෙන් වැළකීලා ඊතා සමාදානය ඇති වෙන සංසිඳීම් ඇති වෙන ප්‍රියභාවය ඇති වෙන වචන පාවිච්චි කරන්න ඕනේ එහෙමයි මේ පිසුනා වාචා ශික්ෂාපදේ සම්පූර්ණ වෙන්න කාරණා හතරක් තියෙනවා එහෙමයි බිඳුවන පුජ්‍යලයක් සිටින්න ඕනේ බිඳුවන වචනයක් ප්‍රකාශ කරන්න ඕනේ ඒ තුලින් තමා කෙරෙහි ප්‍රියභාවයක් ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ එහෙමයි ඒ වගේම අසන කෙනා එලෙසම පිළිගන්න ඕනේ එහෙමයි මේ காரணා හතර සම්පූර්ණ වුණාම ඒ කියන කේලමක් විසුණා වාචමේ ශික්ෂාපදයේ උල්ලංඝනය කළා කියලා. දැන් ඔතන අර දැන් සමාජය භාවිතා කරනවා මේ කපාගෙන යනවා කියලා. කපාගෙන යනවා. ඒ කියන්නේ කඩුවක් හා සමානයි කියන එකයි කියන්නේ මේ කියලාම කියන එක. නේද ස්වාමීන් වහන්සේ? තාම පැහැදිලි. ඒ කියන්නේ ආයුධයක් හා සමානයි. දැන් අපි ස්වර්ණාස්ස දැන් අර මජ්ක්‍ධිම නිකායේ අබේරාජ කුමාර සූත්‍රයේ සම්බුදු පියාණන් වහන්සේ සහ අබේරාජ කුමාරයා අතර බිම්සාර රජුගේ පුතා අතර ඇතින සංවාදයක් ඔය කාරණේ ගැනමයි නේද? ඉතාම වටිනා කාරණයක්. එහෙමයි. අබේ රාජකුමාරයා තමන්ගේ පුතා අතේ තියාගෙන. එහෙමයි. බුදුරජාණන් වහන්සේ සමීපේ වාසය කරමින් ඒ සිද්ධ වෙන සිද්ධාමේ දිහා බැලුවාම බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කර සිටිනවනේ. වහන්සේ ප්‍රිය වචන කතා කරනවද? අප්‍රිය වචන කතා කරනවද? මේ දෙකටම අවශ්‍ය වාදයන් සම්පූර්ණ කරගෙන තමයි අබේ රාජකුමාරයා පැමිණි. ඔව්. නිගණ්ඨ ශාසනයේ දායකයෙක් හැටියටනේ කටයුතු කළේ. ඉතින් අබේ රාජකුමාරයාට පිළිතුරු දෙන්නෙම අර තමන්ගේ අතේ තියාගෙන ඉන්න පුත් කුමාරයා උපමාවට අරගෙන. උපමාවට අරගෙන. පුත් කුමාරයා බැරි වෙලාවත් තමන්ගේ කට ඇතුළට වැලි කැටයක් ගල් කැටයක් දාගත්තොත් ඒ වෙලාවේදී ඔබ මොකද කරන්නේ? ඒ වෙලාවේදී අබේ රාජකුමාරයා ප්‍රකාශ කරනවා මම ඇඟිල්ල කට ඇතුළට මුඛය ඇතුළට දාලා කොහොම හරි මේ ගල එළියට ගන්න උත්සාහ කරනවා. උත්සාහ කරනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඔබගේ ওই ඇඟිලි වල තියෙන නියපොතු වැඩිලා දරුවගේ කට ඇතුළ තුවාල වෙන්නේ නැද්ද? ලේ ගලන්නේ නැද්ද? නැද්ද. ඒ වෙලාවේදී අබේරාජ කුමාරයා ප්‍රකාශ කරනවා ස්වාමීනි ඒ වුණාට අර බරපතල මේ ගල ගිලිලා දරුවට වෙන හානියවම කරගන්නයි මම උත්සාහ කරන්නේ. එහෙමයි. කට තුවාල වුණාට මේ ගල ගිලිලා දරුවාගේ ජීවිතේ හානි වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මමත් ඒ ආකාරයෙන්මයි මේ වචනේ භාවිතා කරන්නේ. දැන් ඔය එතන කියනවා නේද බුදුන් වහන්සේ නොවූ අසත්‍ය අනර්ථයක් සිදුවන අන් අයට අප්‍රිය අමනාප වචනයක් ප්‍රකාශ නොකරමි කියලා සඳහන් කරනවා. කාරණා ගණනාවක් ඒ අවස්ථාවේදී වචන භාවිතය ගැන සඳහන් කරනවා. ඔව් දැන් ආයතනික තල්ගුමි සුධිරානන්ද ස්වාමීන් වහන්සේ කියනවා නේද සම්බුදු පියාණන් වහන්සේ ඇති වූ දෙයක් සත්‍ය දෙයක් වුණත් අනර්ථයක් සහිත නම් කෙනෙක් ඒකට අත්ප්‍රියයි නම් අමනායපයි නම් ඒක ප්‍රකාශ කරන්නේ නැහැ කියන කාරණේ. එහෙමයි. යං වාචං තථාගතෝ ජානාති අභූතං අතච්ඡං අනත්ත සංහිතං සාචවාචං පරේසා පරේසං අප්පියමනාපා කාලං විදිත්වා තථාගතෝ තං වාචං භාසති. එතන භාග්‍යතුන් දේශනා කරන්නේ නැ කාල තම තං වාචං තථාගතෝ න භාසති. ඒකේ තේරුම යම් දෙයක් සිද්ධ නොවුවා අනර්ථකාරී. ඒ දේ අනුට අප්‍රියමනාපයි. භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණ මේ වචනේ කතා කරන්නේ නැහැ. ඔව්. හැබැයි ඕකේ තව තියෙනවා තැනකෝ මහත්මයානි ඕකේ අප්‍රියමනාප වචන වලට තියෙනවා තුනක් කාරණා ප්‍රියමනාප වචන වලට තුනක් තියෙනවා ඒ අප්‍රියමනාපයේ අවසාන එක තියෙනවා යම් වචනයක් අප්‍රියයි අමනාපයි හැබැයි ඒක අහන කෙනාට වැඩදායි සත්‍යයි ඒක භාග්‍යතුන් වහන්සේ වේලාව බලලා දේශනා කරනවා. එහෙමයි. දැන් අර පොට්ල ස්වාමීන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ කතා කරේ දැන් බොහෝ කාලයක් මහාන වෙලා හිටියා. හැමදාම බුද්ධ වන්දනාවට වඩිනවා. අවුරුදු ගාණක් යනකල් භාග්‍යතුන් වහන්සේ කිසිම අවවාදයක් කළේ නැහැ. හැබැයි කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක දැන් පොට්ල ස්තවීරයන්ට රහත් වෙන නුවණ මොහු කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ උදේට එලා ඕකාස වන්දාමි බන්තේ කියලා වඳිනකොට භාග්‍යතුන් වහන්සේ සුඛී මිනිහි හෝතු තුච්ඡ පෝටිල. එහෙමයි. හිස් පෝටිලේ සුවපත් වේවා කියනවා. දැන් හිස් හිස් මිනිසා කියන්නේ බරපතල උපවාදයක් අපවාදයක් නින්දාවක්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ ඒ ඒක අපේ යමනාපයි පෝටිල ස්වාමීන් වහන්සේට. හැබැයි අත් එයාට ඒක වැඩදාය වුණා. එතනදී බැලුවා මගේ මොකද්ද හිස් මට ධානය නැහැ අභිඥානය මාර්ගඵලනය මේකයි භාග්‍යතුන් වහන්සේ කීවේ කියලා පොට්ටල ස්වාමීන් වහන්සේ ඒ ජීවිතේ හැරවුම් ලක්ෂයක් කළා එතන ජීවිතේ වෙනස් වුණා, රහත් වුණා නොබෝ කාලක් ඉන්න. අඩුව පුරවා ගත්තා. එහෙමයි. දැන් ඉන්දරන් සවනහස දැන් ඔය අධිරාජ කුමාර සූත්‍රයේ තවත් කාරණයක් තියෙනවා. යම් සත්‍ය කාරණයක් හැබැයි ඒක අර්ථවත් අර්ථ සහිතයි. ඒත් ඒක යම් කෙනෙකුට අප්‍රියයි නම් අමනාපයි නම් ඒක ප්‍රකාශ නොකළ යුතු කියලා එහෙම දේවල් තියෙනවා නේද සමාජයේ. සැබවින්ම තින්නකොට මහත්මයා මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මපරයාය හරහා දේශනා කර උපදෙස් දෙන්නේ මේ සමාජයේ සෑම පැතිකඩක් පිළිබඳව අවධානයට යොමු කරලා. සමහර වෙලාවට ඇත්ත ප්‍රකාශ කළත් ඒ අන් අයට අප්‍රිය නම් ඒ ප්‍රකාශ කිරීමේදී අපි කොහොමද සංවරභාවය ඇති කරගන්නේ? ඔව්. ඒ වගේම ඒ බොරුවක් වුණත් ඒ වගේ මේ ප්‍රකාශ කිරීමේදී මේ අසන්නාහා කියන පුජ්‍යලයා අතර තියෙන සම්බන්ධතාවය. එහෙමයි. විශේෂයෙන්ම කියන්න කලින් විවිධාකාරයෙන් මේ පැති ගණනාවක් ගැන හිතන්න ඕනේ. හිතන්න ඕනේ. ඒක සමාජයට ගෙනියන්නේ එහෙමයි. එහෙමයි. ඒ වගේම අහන කෙනත් යම්කිසි වචනයක් ප්‍රකාශ කළයින් පසුව එය මේ ධර්මයට අදාළව හෝ තමන් විවිධාකාර පැති ගණනාවකින් හිතලා බලන්නට ඕනේ. නිසා මේ පිසුනා වාචහරා ප්‍රකාශ කරන්නේ අපි නිතරම සමගිය සමාදානය බැඳීම ඇතිවන වචනම භාවිතා කරන්න ඕනේ. නිවෙස් පරිසරයේ ස්වාමි පුරුෂයා ස්වාමි දියණිය දුරස් නොවන විදිහට වචන භාවිතාව ඇති කරගන්න. අන්න අය කිව්වා කියලා විශ්වාස කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ නිතරම කියන්නේ විවිධාකාර මේක සොයා බලන්න, ගවේෂණය කරන්න. අපි දැන් නූලක් ගත්තා කඩන්න ලේසි. එහෙමයි. ඊටාම පහසුයි. නමුත් මේක එකතු කරන් තිබූ පරිදිම සවි කරන්ට ඊටාම අපහසුයි. එහෙමයි. ඒ වගේ සමාජගතෝ මේ වචන භාවිතාව නිසා එක වචනයකින් කුජල ජීවිත සියල්ලක් විනාශ වෙලා යනවා. එහෙමයි. ඒ නිසා අපි මේ පිළිබඳව අවධානය යොමු කරලා නිවැරදි සත්‍ය වචන භාවිතාවක් ඇති කරගන්න ඕනේ. ඔය පේතවත්තු පාළියේ තියෙනවා මේ වචනේ වැරදි විදිහට භාවිතා කරලා සිද්ධ වෙච්ච දේවල්. එහෙමයි. ලෝ වැඩ සංගරාව කියන්නේ. එහෙමයි. ඒ තුලින් ප්‍රකාශ කරනවානේ අර සංග දෙනමක් පිසුණු කියා වෙනස්කොට මේ විදිහට අපි බැලුවාම පැහැදිලි වෙනවා කේලම් ආදී මේ වචන භාවිතයෙන් වැළකීලා නිතරම බැඳීම සංසිඳියාව ඇතිවන වචනම කතා කරන්න ඕනේ. ඒ පුජ්‍යලයාට සංසාරයේ Tamanට අවසාන මොහොතේ හිතලා සතුටු වෙන්න Tamanගේ ප්‍රාණ යන වෙලාවේ සතුටු වෙන්න පුළුවන්. මම සමාජය එකතු කරලා සංසිඳීම ඇති කරලයි මම අවසානයේ මේ ජීවිතයෙන් සමුගන්නේ කියලා. අපේ සුධීරානන්ද ස්වාමීන් වහන්සේ දැන් මේ ඔය වචී දුෂ්චරිතය ගැන කතා කරනකොට මම හිතනවා මේ අබේරාජ කුමාර සූත්‍රයේ තරම් තවත් සූත්‍ර දේශනාවක් නෑ. මොකද ඒ තරම් මේ කාරණේ අධ්‍යයනය කරන්න පුළුවන් හොඳම සූත්‍ර දේශනාවක්. අබේරාජ කුමාර සූත්‍ර දේශනාව. දැන් එක තැනක සම්බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා යම් දෙයක් අසත්‍ය කාරණයක් වෙන්න පුළුවන් ඒ වගේම නොවූ දෙයක් වෙන්න පුළුවන් නමුත් බොහෝම ප්‍රිය උපදවාගෙන ඒ වගේ කාරණා අහන්න කැමති අය ඉන්නවා දැන් මෙතන අර ඕපාදූප කියන එක නේද හරියට කියන්නේ හරියට සුවිරංශන හරියට හරියට ඔව් දැන් අපි වචන භාවිතා කිරීමේදී මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕපාදූප නොයෙක් දේවල් අපි කනට අහගෙන අපි එකතු කරගෙන ඒවයින් තීන්දුව තීරණ අරගෙන විනිශ්චය කරලා සමාජයේ විවිධ නරක තීන්දුව තීරණ ගන්නට පෙළඹෙනවා පෙළඹෙනවා ඒ නිසා අපි අහන හැම වචනයක්ම අපේ මනසට අරගෙන තීන්දුව తీරන ගන්නකොට අපි ඊටාම සැලකිලිමත් වෙන්න ඕනේ මේවා මේ අර්ථ සහිත Tamanටත් අන් අයටත් ප්‍රයෝජන වචනයක්ද කියන කාරණය අපි නිතරම මෙනෙහි කරන්න ඕනේ. ඒ නිසා සමාජයෙන් විවිධ කෙනා අපි එකතු වුණාම කීප දෙනෙක් එකතු වෙලා කතා කරනවා. ඔව්. ඒ වගේම විවේක වෙලාවෙදී අපි කතා කරනවා. ඒවට අපි කියන්නේ ඒ අර්ථ රහිත වචන වලට කියන්නේ ඕපාදූප කියලා. ඕපාදූප. ඒ නිසා අපි වචන භාවිතාවේදී තාම සැලකිලිමත් වෙලා ඒ තමන්ට අර්ථ සම්පන්න දේ පමණ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ සැපය, සුවය, සාන්තිය උදා කරගන්න ඕනේ. හොඳයි දැන් ওই කාරණා පිළිබඳව සාකච්ඡා කරද්දී අපේ සුධිරානන්ද ස්වාමින් වහන්සේ බුදුන් වහන්සේගේ ප්‍රකාශන වල තිබුණා ඒ ගැඹිරභාවය ගැඹුරුභාවය උන්වහන්සේ යම් සත්‍ය කාරණයක් වුණත් සිදු වුණ දෙයක් වුණත් ඒ කාරණා යම් කෙනෙක් අහන්න ප්‍රිය වුණත් මනාපය දැක්වත් ඒ අවස්ථාව උදා වෙනතුරු බුදුන් වහන්සේ ඉන්නවා එහෙම නැත්නම් ඒ අවස්ථාව ලැබෙනතුරු ඒ ඉඩකඩ සැලසෙනතුරු උන්වහන්සේ තුෂ්ණිම්බුතෝ ඉන්නවා දැන් ඒකේ අදහස මොකද්ද සුදීරානන්ද ස්වාමීන් වහන්සේ ඒ වචන ප්‍රකාශය අහන කෙනාට කොච්චර මෙලෝ දියුණුවට, පරලෝ දියුණුවට, ලෞකික දියුණුවට, ලෝකෝත්තර දියුණුවට, ආධ්‍යාත්මික දියුණුවට, භෞතික දියුණුවට හේතු වෙනවද කියන කාරණේ සැලකලා තමයි භාගතුන් වහන්සේම කාලං විදිත්වා තථාගතෝ තම් වාචං භාසති. සුදුසු කාලයේ බලලම තමයි භාගතුන් වහන්සේ වචනේ කතා කරන්නේ. මහත්මයා ඔතන දැන් ඔය කියවෙච්ච අත්‍යන් සාකච්ඡාවට බඳුන් කරපු සියල්ලම ඔය භාගතුන් වහන්සේගේ වචන සියල්ලම ඒ කියන්නේ මුසාවාදයට අනුබල දීමක් මුසාවාදයක් නැහැ. කේලමක් කේලමට අනුබල දීමක් නැහැ. සැඩපරස වචනයක් අසභ්‍ය වචනයක් නෑකට අනුබල දීමක් නැහැ. හිස් වචනයක් කෝපදූපයක් ඒකට අනුබල දීමක් නැහැ කියන එක තමයි සියල්ලම ඒක රාශී කරලා ගත්තට පස්සේ භාග්‍යතුන් වහන්සේට කියන සුගදත්තා සුගතෝ මනාම දේශනා කරන නිසා ඇදපළුදු නැතිම නිසා භාග්‍යතුන් වහන්සේගේ වචනේ සූගදාත්තා මනාව දේශනා කරන ලද අර අඩුපාඩු නෑ. ඒ අදපළුදු නැහැ. එහෙමයි. හොඳයි අපි සෙන් දැන් ඒකයි දැන් සම්බුදු පියාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට සංසාරේ ගමන් කරද්දී උන්වහන්සේ ප්‍රිය වචනේ කතා කළ නිසාම තමයි උන්වහන්සේට අෂ්ටාංග සමන්වාගත ස්වරය ලැබෙන්නේ. ඒ කියන්නේ බ්‍රහ්මයාගේ ස්වරය. ඒ කාරණේ හොඳට විස්තර වෙලා තියෙනවා නේද මේ මේ ජනවසබ සූත්‍රයේ අපේ ස්වාමීන් වහන්සේ. දැන් ජනවසබ සූත්‍රයේ බිම්බිසාර රජුගේ ජනවසබ දේවතාවා හැටියට ඒ මහා දෙවියා හැටියට බුදුන් වහන්සේ ළඟට වඩිනවා. වැඩලා ඒ අර කතා කරද්දී අර සමත් කුමාර සනන් කුමාර බ්‍රහ්මයාගේ විස්තර කතාව සඳහන් වෙනවා. දැන් මෙහිදී බ්‍රහ්ම ස්වරයේ හැටියට තමයි අර සනත් කුමාර බ්‍රහ්මයාගේ හඬ පිළිබඳව කතා කරන්නේ. ඒ කියන්නේ විශේෂ ගුණ 8ක් ගැන සඳහන් කරනවා නේද? දැන් මුලින්ම කියනවා 28 ගුණය. අපේ සුධිරානන්ද ස්වාමීන් වහන්සේ දැන් මේ 28 ගුණය කියලා බුදුන් වහන්සේ මොකද්ද සුවදායි වචනේ නික්මුණු ආකාරය ගැන තමයි ඒක තමයි කිය විශ්වාස කියන්නේ අවශ්‍ය තැනට විසිරී යනවා. දැන් අපි සමහරවල් අපි කතා කරනකොට සෙම නිසා අඩු වෙනවා. සමහරට ඇඟේ අමාරුවක් නිසා අඩු වෙනවා. වෙනත් මොකක් නිසා අපි කතා කරන වචනේ සමහරලාට අපි කතා කරනකොට සමහරට ඒ ශබ්ද විකාශන වෙනස් කරන්න තියෙනවා. ඊළඟට දෝංකාර දානවා. මහ ගොඩක් යාති කරනවනේ. භාගතුන් වහන්සේගේ ප්‍රකෘති ස්වරයෙන් විශ්වාසට අවශ්‍ය තරමට විසිරලා යනවා. කියන එක ඇතන කියන්නේ අපි කතා කරනකොට අර අඩුපාඩුකම් තියෙනවා. දැන් අපි සමහර බණක් කියනකොට අපේ කටහඬ වෙනස්, සමහර ලාවකදී වෙනස්. එහෙමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේකට මොනම වෙලාවකවත් ඒක නෑ. ඒක 28 කියන අර සසර වාක්සු චරිතය පුරුදු කරන ලද නිසා ලැබිච්ච ලයි ආමන්ත්‍රණය. ඒ මහා බලයක් තියෙනවා කියන්නේ. මේ කියන්නේ දැන් ඔබ වහන්සේලා දෙනමත් මමත් අපි සම්බුදු පියාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන මේ තම තමන්ට වෙන වෙනම දැනෙනවා නේද මේ ආමන්ත්‍රණය? අනිවාර්යයෙන්. ඒක මහ විශාල ගුණයක්. ඒක තවත් ගුණයක් ඔය අටෙන් එකක්. එහෙමයි. එතකොට ඊළඟ කාර්යය නේද මේ විඤ්ඤායේ ගුණය කියන ඒක තාන්න එක තමයි කියන්නේ. විඤ්ඤායේ ගුණය කියන්නේ මේ මේ වහා අරුත අර්ථය වැටහෙන මහා ගුණ ස්වභාවයක් කියනවා කියන්නේ. මේ ප්‍රිය වචනේ විපාක මේ. බෝසත්යන්න් වහන්සේගේ ප්‍රිය වචනේ විපාක. දැන් සුවනහකට මේ ඒකෙම නේද මංජු ගුණය කියන කාරණේ. මංජුස් කියන්නේ මිහිරේ. හිමාල වනයේ අර කුරවික වීලෝ කියලා සත්තු జాතියක් ඉන්නවා කියලා කියනවා. ඒ කියන්නේ කුරවික පක්ෂියා. පක්ෂියා. අන්න ඒ සතාගේ හඬ වාගේ දැන් අපි කියමු මේක බණ පොතේ සඳහන් වෙන්නේ දැන් අපි කියමු ගැරඩියෙක් නායක වාගේ සතෙක් ගොදුරක් ගන්න යනවා. මේ සතාගේ හඬ ඇහුණාට පස්සේ සතාට ඒක අමතක වෙලා හඬට සවන් දෙනවා. ඒ තරම් මිහිරි. ඒ වගේ භාග්‍යතුන් වහන්සේගේ හඬ හරි මිහිරි අහන කෙනාට. එහෙම. දැන් ඔය මේ කුරවීක පක්ෂියාගේ නාමය අහලා ධර්මාශෝක මහරජතුමාගේ එක් දේවියක් සෝවාන් ඵලයටපත් වෙනවා කියලා. දැන් මෙහෙමයි තේනකො මහත්මයා අපි ගමුක වර්තමාන උදාහරණයක්. මට ගෝවා විද්‍යා සංස්ථාවේ කෙනෙක්මයි කීවේ අපේ අපවත් වෙච්ච පානදුරේ අරිදම්බ ස්වාමීන් වහන්සේ විනාඩි දෙක වැඩසටහනක් කරාට පස්සේ පැයකට දුරකථන පණවිඩ කොච්චර දෝ ආවල් උන්වහන්සේගේ වැඩසටහනක් දාන වැඩසටහනක් දාන්න. මොකද හේතුව? උන්වහන්සේගේ හඬ. ඉතින් සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙක් එහෙම හඬ නම් ඉතින් බුදුරජාණන් වහන්සේගේ හඬ ගැනත් මොකද්ද කතා කරන්නේ? ඒ තරම් මිහිරි. බුදුරජාණන් වහන්සේට ඒ ආකාරයට මෙවැනි වචන භාවිතාවක් ඇති වුණ උන්වහන්සේ මේ සංසාර ගමන තුල පෙරුම්දම් පිරීමේදී එහෙමයි වචනේ සුරක්ෂිත කරගෙන ඒ වචන නිවැරදි වචන භාවිතාවක් ඇති කරගත්ත ප්‍රතිඵල තමයි මේ ආකාරයට මේ සූත්‍ර දේශනාවේ කාරණා හතක්. ඒ කියන්නේ මේ අෂ්ටාංගික සමන්වාගත ස්වරය. ඒ කාරණා ටික සුවන්නත් අපි අසන්නන්ගේ දැනගැනීම පිණිස තාලියක් විස්තර කරනවා නම් හොඳයි. තල්ගමී සුදීරණ සුවන්නාංශ ඊළඟ කාරණේ හැටියට සඳහන් කරනවා නේද සවනීය ගුණය කියන කාරණා. සවනීය කියන කර්ණ රසායන. එහෙමයි. අහන්න කැමති උන්වහන්සේගේ හඬ දැන් කියන්නේ සවනට සුවේලවන. සුවේලවන. ඇසීමට සුදුසු මිහිරි භාවයේ තියෙන. දැන් අපි කියනකො දැන් අපි ගීතයක් අහනවා කියනකො හැම කෙනාගේම හැම ගායකයාගේම ගායිකාවගේම හඬ එක විදිය නෑනේ. ඒ නිසා ඒ විවිධත්වයක් තියෙනවා. ඉතින් ඒ සවනීය ගුණය ශ්‍රාවකයා ආකර්ෂණය කර ගැනීම සඳහා බෙහෙවින්ම උපකාරයි. එහෙමයි. ඔය කාරණා සමගම මේ තවත් මම හිතන්නේ මේ අෂ්ටාංග සමන්වාගත ස්වරයේ තවත් ಗುಣ කීපයක් තියෙනවා අවිසාරී ගුණය නේද නොවි නොවිසිරෙන ගුණය අවශ්‍ය තැනට අවශ්‍ය තැනට පමණයි දැන් Tamanට පමණයි දැන් ඒ විදිහට ඊළඟට ගම්බීර ගුණේ ගැඹුරු බව දැන් එතන කියනනේ සවනස කොයිතරම් කාරණේ ගැඹුරු වුණත් ඊටාම සරලව ඒක තේරුම් ගැනීමේ ශක්තිය දෙනවා කියලා ශ්‍රාවකයාට එතකොට ඒ කාරණේයි ඊළඟට නින්නාඳු ගුණේ දැන් අපි නිමාද වෙනවා කියලා කියන්නේ දෝංකාර දෙනවා කියන එක. එහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි බණක් කියන එක සමහර අහනවනේ ඇවිල්ලා ස්වාමීන් එකෝ දාන්නද කියලා අහනවා. දැන් භාග්‍යතුන් වහන්සේට එහෙම දෙයක් නැහැ. ඒක ස්වභාග්‍යතුන් වහන්සේගේ වාක්සු චරිතයේ අනිසංශයක් වශයෙන් උන්වහන්සේගේ වචනේ නිමාද දෙනවා, නිබුම් දෙනවා. එහෙමයි. අවශ්‍ය පුද්ගලයාට. හොඳයි. එතකොට දැන් අපට පැහැදිලි වෙනවා මේ විසක් ධර්ම සාකච්ඡාවේදී අපි මේ විශේෂයෙන්ම වචී දුස්චරිතය සහ වචී සුචරිතය පිළිබඳව සාකච්ඡා කරන්නේ දුස්චරිතය ඒ ආකාරයි සුචරිතය ඒ ආකාරයි එතකොට අපි දන්නවා දැන් මේ සාකච්ඡාවට අනුව අපිට පැහැදිලි වෙනවා වචනය කියන්නේ ඊටාම ප්‍රබලයි එය යහපත් ආකාරයට අපි භාවිතා කළොත් ඒක සසර පුරා අපිට ඒක ඵල අත්වෙන දෙයක් බවට පත් වෙනවා. ඒ වගේම එහි අවසානයක් ඉතියේ ඊටාම සුන්දරයි ප්‍රණීතයි කියලා කියනවා. ඒ වගේම නරක විදිහට වචනේ භාවිතා කළොත් ඒකත් සසර පුරාම අපි ඒ භාවිතයට ලක් වෙනවා. ඒ වගේම ඒකේ ප්‍රතිඵලයක් ඊටාම භයානකයි. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ මිලට කාය දුෂ්චරිතය. කියන්නේ කයෙන් සිදුවෙන තේ අපේ ක්‍රියාව දැන් ඔය හැම කාර්යණයකටම චේතනාව කියලා නේ කියන්නේ. ඒ කියන්නේ සිත සමග බද්ධ වෙන චේතනාවෙන් ඇති වෙන ක්‍රියාව කර්මය. එහෙමද අපේ සන්නහස? ප්‍රොතෙන්නකෝන් මහත්මයා දැන් කයින් වන වැරදි දස අකුසලයන් අතර ප්‍රධාන වශයෙන්ම දක්වලා තියෙනවා මේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය. එහෙමයි. එතකොට මේ කයින් සිද්ධ වෙන වැරදි අතර පළවෙනි එක තමයි ප්‍රාණඝාතය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සියලුම සත්වයන් ජීවත් වෙන්න කැමති තමන් ජීවිතයට ප්‍රිය කරනවා ඒ නිසා අංශු මාත්‍රයක හිංසාවක් පීඩාවක් නොකර ජීවිත ආරක්ෂා කරන එහෙමයි දැන් මේ වෙසක් සමයේ බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම පෞරුෂත්වය එහෙමයි උන්වහන්සේ අර පద్මාකාර ජීවිතයෙන් මඩගොහරුවේ හට අරගෙන නෙළුම් මල උඩට මතු වුණා වගේ ජන සමාජයට ලබා දුන්න පණිවිඩය තමයි මේ ආකාරයෙන් අපි සමාජයේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ඕන කියන්නේ. එහෙමයි. ඒ වගේම ප්‍රාණඝාතයෙන් වැළකීලා ජීවිතය ආරක්ෂා කර මේ දුස්චරිතය හා සුචරිතය කියන්නේ ওই කොටස් දෙක. වෙන්වීම සහ කිරීම. දැන් අපි සරණ දැන් ප්‍රාණඝාතයෙන් වැළකීම කියන කාරණේදී බුදුන් වහන්සේගේ අර මේ අවිහිංසාවාදී දර්ශනය නේද ප්‍රකට වෙන්නේ. ඔව් අපි කැමති ඒක විස්තර වශයෙන් දැනගන්න. ඒක පැහැදිලි. අපි සාමාන්‍යයෙන් ගත්තොත් ලෝකේ ආගම් ගොඩක් තියෙනවානේ. ඒ දැන් සමහර ආගම් වල සමහර සතුන්ට අවිහිංසාව කියන්නේ නැහැ. එහෙම හිංසාව කියනවා. හැබැයි බුදුදහම ගත්තාට පස්සේ ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ විස්තර කළා වගේ සබ්බේ තසන්ති දාණ්ඩස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කතා නහනයන ඝාතේ. ඒ කියන්නේ යටත් පිරිසෙන් අපට කියන උකුණු මකුණු බීජයක්වත් තලන්න පෙලන්න මරන්න බෑ එතකොට අපට එතන ඉඳලා තුර හවල් සතා කියලා එහෙම එකක් නැහැ ඒ කුඩා සතා ඉඳලා බීජේ පටන් ගත්ත තැන ඉඳලම ප්‍රාණඝාතය වේවා හිංසනය වේවා ප්‍රාණඝාතය කිරීමට අනුබල දීම වේවා දැන් අපි ගත්තොත් එහෙම දැන් අපට කෙලිම ප්‍රාණඝාතයෙන් වැළකෙන්න කියලා තියෙන අතරතුරේදී ඒ ජීවිතාව යහපත් වීමට නම් කෙලිම ප්‍රාණඝාත ආදී නොවුනත් අපට කියලා තියෙනවා අර අව්‍යාවද වෙලඳාම් කිරීම තහන විස වෙළඳාම් කිරීම තහනම් මස් පිළි සතුන් වෙළඳාම් කිරීම සඳහා තහනම් අපට කියලා දෙනවා. නිසා උග්‍රහවිංසාවාදය නෙමෙයි අවිහිංසාවාදයේ ඉහළම ශාස්ත්‍රඥ වහන්සේ තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේක් මේ තෙමගුලක් සිහිපත් කරන උන්වහන්සේගේ ජීවිතයේ තිබෙච්ච සම්දිස්ථාන ප්‍රධාන සම්දිස්ථාන තුන අරලා නිසා ඒ සම්දිස්ථානයේ වලින් හිමිවෙච්ච භාග්‍යතුන් වහන්සේ අවිහිංසාවාදී මඟ පෙන්වීම දුන්න උතුම්. එහෙමයි අපි සම්සඳන් ඉන්දරන් ස්වාමීන් වහන්සේ දැන් ප්‍රාණඝාතය කියන කාරණේදී අභිහිංසාවාදය කියන එක අර්ථවත් කරන්න නම් අනිවාර්යයෙන්ම මේ අබේදානය කියන එක ප්‍රකට කරන්න ඕනේ නේද? ඉතාම වැදගත් වෙන කෝන් මහත්මයා. අපි බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ හැටියට උප්පත්තිය ලැබල සම්බෝධිත්වයට පත්තුණු දවසේ තමයි මුළු ලෝකේටම අබේදානය ලැබුණේ. එහෙමයි. මුළු සත්ව ප්‍රජාවටම. එහෙමයි. උන්වහන්සේ උප්පත්තිය ලැබීම නැත්නම් සම්බෝධිත්වයට පත්වීම සමග අපායේ තියෙන ගිනිදල් පවා නිවුණා. ඒ නිසා අපි අබේදානය කියලා දැන් අපි විවිධ පින්කම් මේ වෙසක් සමය තුල සංවිධානය කරනවා. සත්වයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ගමන් කිරීම. එහෙමයි. ඊළඟට තෙන්නකෝර මහත්මයා විශේෂ කාරණය තමයි අද සමාජය යොමු වෙලා ඉන්න සියදිවි හානි කරගන්න. එහෙමයි. දැන් අපි අන් අයගේ ප්‍රාණය සුරක්ෂිත කරනා වගේම තමන්ගේ ප්‍රාණයත් ආරක්ෂා කරගන්න ඕනේ. තමන්ගේ ප්‍රාණය ආරක්ෂා කරගන්න කෙනා අන් අයගේ ප්‍රාණය ආරක්ෂා කරගන්න. ඒ නිසා තමන්ටවත් අයිතියක් නැහැ තමන්ගේ ප්‍රාණය නැති කරගන්න. තමන්ගේ ප්‍රාණය ආරක්ෂා කරගෙන ඒ වගේම අන් අය සියලු සත්වයන්ට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඒ කියන්නේ තමන්ටත් අවිහිංසාවාදී වෙන්න ඕනේ. තමන්ටත් අවිහිංසාවාදී වෙන්න ඕනේ. මාන සම්භාවයේ අපරිමාණක්. මේ මනස අප්‍රමාණීය ප්‍රමාණයක් නැහැ. සියලු සත්‍යයන් කෙරෙහි වඩන්ට කියන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. හොඳයි දැන් ඊළඟ කාය දුෂ්චරිතයට එක්කනවා මේ අදින්නාදාන. ඒ කියන්නේ දැන් සොරකම කියලා කියනකොට මේ ගයක් කඩන එකම නෙමෙයි සොරකම කියලා කියන්නේ. අන්න හොඳ තැනකට ප්‍රවේශයක් ගත්තා. එහෙමයි. අපි ඊළඟ සනාසික ගැන කතා කරමු. කතා කරන්න වහන්සේ. දැන් අපි කියන්නකොම අපෙන් එහෙම දැන් අපි කාර්යාලයක ඉන්නවා කියලා කියන්නකෝ. එහෙමයි. කාර්යාලයක ඉඳගෙන ඒ වෙලාවේ අපි වෙන වෙන වැඩ කර කර හිටියොත් එහෙම එතකොට ඒ අපි ලබන වේතනයට අපි නියමදේශ කරේ නැහැ. එහෙනම් එතන Taman දන්නවා මේක නොකටයුත්තක් කියලා. හැබැයි ඒක නීතිය තුලින් සමහරවට ගිහිල්ලා දඬුවමක් ලැබෙන්නේ නැහැ. නමුත් එතන තියෙන ප්‍රශ්නයක්. දැන් බලන්න සමහර දැන් නීති තියෙන අපිට පාරේ යනකොට මම අපේ දැන් ප්‍රබලව කරන ලෝක හොරකම් කවුරුත් දන්නවනේ හොරකම කියලා. දැන් අපි සාමාන්‍ය සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම පොඩි දේවල් තියෙනවා. දැන් අපට කියවා නම් පාර යනකොට මේ ඉරිදෙක් කපන්න එපා කියලා. අපිට මේ කය ඉරිදෙකේ එතකොට අපිට පොලිසියෙන් ඉන්නවද නැද්ද කියන එක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. මොකද හේතුව එතන තියෙන දඬුවම් ලැබියොත් එක් වෙනවා. එතකොට නම් දඬුවම් ලැබියොත් එක් කියලා කියන්නේ අපි එතකොට අනිත් පැත්තෙන් රජයට දිය යුත්තක්. යන එක නොකටයුත්තක්. දැන් අපි කවදාකවත් සීට් බෙල්ට් එක නැතුව පාර යන්නේ නැහැ. ඊළඟ අපි මේ බොහෝ සෙයිති කිලෝමීටර් දෙකක් වගේ යන්න තිබුණා තමයි අමාරු. නැත්තම් මම ඒ කාලේ බස් එක යන කාලේ මේ ගුවන් විදුලි සංස්ථාවට තමයි ඉස්සරම් බරට ආවේ සමහරට කහයිර මීටර 50ක් 100ක් විතර ගිහලා කහයිරේ තමයි මාරු වෙන්නේ. මොකද රජයේ නීතියක් තියෙනවා මේ කහයිරේ මාරු වෙන්න කියලා. නෑ වහන්සේට ඉතින් අද බොහොම ලෝකයේම ප්‍රකට දේශකෙක් වෙලා ඉන්න දේශකයන් වහන්සේ නමක් වෙලා ඉන්නේ ගුවන්විදුලි සංස්ථාවේ බණට වැඩි නිසා නේද අපි සාපුරා කියලා විද්‍යුත් මාධ්‍යයක මම බණකට කියලා ආවේ ගුවන්විදුලි සංස්ථාවේ සොදේශ සේවය. එහෙමයි. ඉතින් අපිට හරි සතුටුයි ඔබ වහන්සේලා මේ කාලය තුල ඉමහත් මෙහෙවරක් ඉස්සෙ සිද්ධ කරලා තියෙනවා ධර්ම දේශනා ඔස්සේ. හොඳයි දැන් මේ දැන් අදින්නාදානය ගැන අපේ ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ කතා කරද්දී දැන් අපි දන්නවා මිනිස්සු දැන් හොරකම් කරනවා. දැන් සෑහීමක් නැහැ. දැන් අද හොරකමක් කරලා හෙට දවසේ යැපෙන්න බලනවා. නමුත් ඔහුගේ බලාපොරොත්තු තව තවත් වර්ධනය වෙනවා. කෝටියක් ගත්තත් කෝටි දෙකක් ගත්තත් නේද? හොරකම නම් ඒකේ සෑහීමකටපත් වෙන්නේ නැහැ. එහෙමනම් බුදුන් වහන්සේ ඒකට අවවාද කරන්නේ. තනකොන් මහත්මයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන කහාපන වස්සේන තිත්තිකාමේසු විද්ද. කහවණු වැස්සක් වැස්සත් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. තව වැස්සක් වැස්ස නම් හොඳයි කියලා හිතනවා. එහෙමයි. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි අපේ ජීවිතයේ සුඛාර්ථය මේ ලබාගත් ලෞකික ජීවිතේ සපවත් කරන්න වීරිය වඩලා ධනය ධන දාන්නේ සම්පත් රැස් කරගන්න. ඒකෙන් සෑහීමකටපත් වෙන්න ඕනේ. ඒකෙන් සෑහීමකටපත් වෙන්න. ඒ නිසා අන් අයගේ වස්තුව කඩා වඩා ගැනීමෙන් වැළකීලා තමන් වීරිය කළ රැකියාවන් කරලා ඒවා ධාර්මික රැකියාවන් තුලින් ධනය උපයලා ජීවිත වීම සඳහා වෙර වීරිය කරන්න කියලා උන්වහන්සේ දේශනා කොට වදාළේ. ඒ නිසා අන් අයගේ වස්තුවෙන් තමන් ජීවත් වෙන්න සැරසෙනවා නම් ඒක මේ භවයත් ඉදිරි භවයනුත් විනාශත්වයට පත් කරනවා. අකාලේ ධනෙ විනාශ වෙලා යනවා. හොඳයි සරම් අපිට තවත් විනාඩි 3ක තරම් කාලයක් ඉතිරි වෙලා තිබෙන්නේ. ඊළඟ කාරණේ තමයි මේ කාම මිත්‍යාචාරය. ඒ කියන්නේ සුඛ විහරණේ, ඒ කියන්නේ පංච කාමය අපි මේ වර්ධවා අදහස් දැක්විය යුතු නැහැ. ඉන්නේ අපි අනිලස්වන්නේ. ඔව්. දැන් ඒ කාරණේදී අපි කොහොමද දැන් අපේ මේ පංචකාම කාමය එහෙමත් නැත්නම් අපි මේ පංචකාමයේ ඇලීම සීමා කරගන්න ඕන කියන කාරණේ නේද ගිහියත් ලැබෙන අවවාදය. මනුෂ්‍යත්වයේ බව නොයා යුතුයි කියන කාරණේ කියන්නේ. හැබැයි මේ සාකච්ඡාව හොඳම ක්‍රමයතාවේ දැන් අපි ගත්තොත් මෙහෙම හිතන්න ස්වාමියාටින් භාර්යාවටින් ප්‍රාණඝාතයක් වුණා කියලා පාරක් වුණොන් ගහගත්තා කියලා සැලපරසුණා කියලා සමහර විවාහයක් සම්පූර්ණයෙන් කැඩෙන්නේ නැහැ. ස්වාමියාගේ දෙයක් භාර්යාවගේ දෙයක් හොරකම් කරගත්තා කියලා සමහර විවාහයක් කැඩෙන්නේ නැහැ. බොරුවක් කියලාමක් කියාගත්තත් ටික කාලකට තියෙක පොඩ්ඩක් හරියනවා. හැබැයි ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න 170ක් මේකේ තියෙන නඩු ලියනේවලු ඔය 170න් 160කට වඩා අපට හිතන්න පුළුවන් වගකීමෙන් කියන්න පුළුවන් ගොඩක් වෙලාවට ඔන්න ඔය ශික්ෂාපදේ නොරැකීම නිසා තමයි ඔක වෙලා තියෙන්නේ. ඒතර මම පහුගිය දවස්වල වෙසක් සාකච්ඡාවකදී මාධ්‍යකදී සාකච්ඡාවකට මට කැඳවලා ඔතන කතා කරා. එතකොට කතා කරේත් ඕකට බරපතල තැනක් දීලා මොකද සමහර උදවිය කිව්වලු ඒ කාන්තාවත් කැමති නම් ඒ පිරිමියත් කැමති නම් එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි මේ මහත්මයා අනිත් පැත්තට හැවවලු ඔබතුමාගේ නෝන තව ස්වාමියෙකු සමග ඉන්නවා දකින්න කැමතිද? මං කියවා ප්‍රශ්නෙට හොඳම ප්‍රශ්නකින් ඔබතුමා උත්තරේ දීලා තියෙනවා අය මං කියන්න ඕනේ නැහැ කියලා මොකද කියවා. ඒ කියන්නේ පවුලක් කඩාකප්පල් වලට ආය සම්බන්ධ කරලා මම නම් හිතන්නේ දහස් ගානකින්ම සම්බන්ධ වෙයි කියලා සම්බන්ධ වෙනවා නම් හොඳයි එකතු වෙනවා නම් හොඳයි මේක තමයි බරපතලම පවුලක් කඩාකප්පල් වීමට හේතු වෙන පාප කර්මය. හොඳයි සනස දැන් මේ කාරණාව අපිට පැහැදිලි වෙනවා. අපි ප්‍රඥාව කියන කාරණේ දෙස අවධානය යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ මෝහය දුරලා අපේ අවිද්‍යාව දුරලා ප්‍රඥා වර්ධනයට කටයුතු කරන්න ඕනේ ඉන්නවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ පුරා පැයකට ආසන්න කාලයක් ලක්ෂ සංඛ්‍යාත ධර්ම ශ්‍රාවක පින්වතුන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් යුතුව ඔවුන්ගේ ප්‍රඥා වර්ධනය වීම සඳහාම ඒ අභිලාෂයෙන් මේ ධර්ම සාකච්ඡාව සංවිධානය කරලා සිද්ධ කරන්ට යෙදුණ අද දවසේදී තමන්ගේ වචනය නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද? ඒ වගේම කාය සුචරිතය ඇති කරගන්නේ කොහොමද? ඒ තුලින් යහපත් වූ ජන සමාජයක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන උපදේශයන් මේ ධර්ම සාකච්ඡාව හරහා ලබා දුන්නා. ඒ නිසා අපි ධර්ම ශ්‍රාවක පින්නතුන්ට ආරාධනා කරනවා මේ ධර්ම පණිවිඩේ ජීවිතයට අරගෙන ජීවිතයේ ප්‍රඥා සම්පන්න ජීවිතයක් බවට පත් කර ගැනීම සඳහා අදිෂ්ඨානයෙන් කටයුතු කරන්නට කියනවා. එහෙනම් අපේ සාකච්ඡාව නිමාටපත් වෙනවා. මේ විසක් සමයේ විසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම සාකච්ඡා මාලාවේ දෙවන සාකච්ඡාවයි මේ නිමාව දකින්නේ අද මේ සඳහා වැඩම කළා මේරිගම කිනුතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද තල්ගමී සුධීරානන්ද ස්වාමින් වහන්සේ සමග කැලණිය රාජමහා විහාරවාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද බැලුම්හර ඉන්දානන්ද ස්වාමින් වහන්සේ අද මට තාක්ෂණික දායකත්වය ලබා දුන්නා. ඉනෝකා ගමගේ මම තෙන්නකෝන් ඉහළකම ඔබට සුවදායි දවසක් සතියක් සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. දැන් මයික්‍රොෆෝන් එක ප්‍රදාන සම්බන්ධතා මැදිරියට. වෙලා පෙරවරු 10යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. එසැන පුවා අනුග්‍රහය මෙල්බන් ලංකාවේ අංක 1 QST RB500 අධිශක්තිමානී කම්බි දෙලිතා ලාභදායි පාසු මිලට මෙල්බන් දේශීය කුටලගල අපගේ ශක්තිය ලංකා සතස අපේ කමින් පිරුණ ඔබේම තන. අදම මිලට භාණ්ඩ 200කටත් වඩා වැඩියෙන් සුවිශේෂී වට්ටම්. අදම පේන ගන්න. ලංකා සතස. අදම මිලට ඔබේම තන. ප්‍රකාශයේ සුභාෂිනී උත්පල වන්නා ලියනකි. මහියංගනය වියනාලට වහම ආරක්ෂිත වැටක් ඉදි කරන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දෙයි. පසුගිය කාලයේ එහි සිදු වූ අනතුරු සැලකිල්ලටගෙන එතුමා එම පියවරගෙන තිබී. උතුරු හා දකුණු කොරියානු නායකයන් අතර ඓතිහාසික හමුව ආරම්භී. නායක දෙපළ දෙරට අතර ඇති දේශ සීමාවේදී හමු අතර යුද මුක්ත කලාපයේ සාකච්ඡා පැවැත්වී ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ මේ වෙන විට පෙරමුණේ සිටින්නේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමයි. සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවේයි. එසන පුවත්යෙන් સમાપ્તයි. බාසුන් නැහැ කියාපු විදිහටම අපේගේ ශක්තිමත්ව හදනවා වගේ. මහත්යෝ ගෙදරක පාට වෙනස් කරන්න පුළුවන්. ගාන තීන්ත වෙනස් කරන්න පුළුවන්. දාන කම්බි වෙනස් කරන්න බෑනේ. ඒකයි මම හැම විටම මෙල්බන් වානේ කම්බිම තෝරගන්නේ. දෙවිතා ලාභදායි පාසු මිලට මෙල්බන් දේශය කුටලගන අපගේ ශක්තිය තුන්රුවක් සූපත් කළ බුදු හිමියන්ගේ තෙමකුල සිහිපත් කරන උතුම් වෙසක් දිනේ නිමිත්තෙන් උත්තම වූ පුණ්‍ය කර්මයක් ලෙස මේ මාස 3 වෙනිදා පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා ලංකා සතුස ප්‍රධාන කාර්යාලයේදී ලේබිඳක් තන්දී වියකිනා හදවත් සූපත් කරන්නට අත්වැල් බැඳගනිමු මෙල්බන් දශක දෙකකට විදුලි විශ්වාසයෙන් අතිවිශිෂ්ට ඕස්ට්‍රේලියානු හා බ්‍රිතාන්‍ය තාක්ෂණය පෙරදැරිව සියලුම ස්වභාවික ආපදාවලට ඔරොත්තු දෙන ලංකාවේ අංක එකේ QST RB500 අධිශක්තිමානී කම්බි දෙලිතා ලාභදායි පාසු මිලට මෙල්බන් දේශය කුටනගන අපගේ ශක්තිය ඔබ දන්නාද අතින් මිරිකුවොත් පොල් 140ක්ම අපතේ යන බව. බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හෝ මිරිස් ගලකින් පොල් ටික හොඳින් අඹරා තලපයක් ලෙස කෙලින්ම ව්‍යංජනයක දමන්න. පොල් වගා කිරීමේ මණ්ඩලයේ පණිවිඩයකි. හඳුනා ගන්නා සියරුයි. ඒ තරමටම බොරුවයි ප්‍රෝඩාවයි. ඇත්තටම අපි හඳුනගන්නේ කොහොමද? ඔබ ඔබේ දරුවා. එහෙමත් නැත්නම් මිත්‍රයා හීන දකින්නේ නිවේදකයෙකු වෙන්න නම් බ්‍රෝඩ්කාස්ටිං නැති තැනක නිවේදකයෙකු වගේ කොහේ හරි මෝන පෙනුණු පළියට මැදිරියක් නොපෙනෙන මානයක නිවේදකයෙකු විදියට පුහුණුවක් ලබන්නේ කොහොමද? සංනිවේදනය කියන්නේ ක්‍රමවේදයක්. ඒක ප්‍රගුණ කළ යුතු විෂයක්. සංනිවේදන කුසලතා වැඩි දියුණු කරගන්න අප සමග එක්වන්න සතියේ දිනවල සහ සති අන්ත සමාන්තර පාඨමාලා දෙකක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනය අයදුම් කරන්න අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 විද්‍යුත් ලිපින training@slbc.lk දුරකථන අංකය 0112 69 41 08 0112 69 41 08 පාඨමාලා ගාස්තුව රුපියල් 25000යි. අපි ඔබේ සීමා මායෙන් බිඳ sannivedana ලෝකයට දොර කවුළු විවර කරන්නෙමු. අපේ දුවේ පෙරේද ඉඳලා කන්න බෑ කිය කියන. මේ සිද්ධාලේ පසවද ගා. හරියට හරි. ගත්ත ගමන් බොන්න පුළුවන් නේ. ඊ අපේ පොඩි දුවට අණු අමාරුවක් හැදෙලා. දුන්න සිද්ධාලේ පසවද ගා. අණු අමාරුව කොහෙන් ගියත් දන්නේ. ඌනේම බඩේ අමාරුවකට නොවර්ධින සහනය සිද්ධාලේප අසමෝදගම්. Thank you. අසරමත් දෙමගුල සිහිපත් කෙරෙන තවත් උතුම් වෙසක් දිනයක් උදා වේ. අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්‍රමත්තා නමියන්ති ये पमत्ता යථාමතා අත්‍රමාදීව සීල සමාධි ප්‍රඥා වඩන තැනැත්තා ඒ අමා මහ නිවන කරා යනවා කාම සැපයට වසඟ වෙලා ප්‍රමාද වෙන තැනැත්තට ලැබෙන්නේ ආයි ආයිමත් මරණය විතරයි අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනවා. ප්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මල කඳන් වගේ තමයි.